නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ එත්තචතේ මාළුන්ක්‍ය පුත්ත දිත්ත සුත මුත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති යතෝ කෝ තේමාලුංකේ පුත්‍ය දිත්ත සුතමුත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති තතෝ ත්වං බායි තතෝ ත්වං මාළුංක්‍ය පුත්තේන තේන තතෝ ත්වං මාළුංක්‍ය පුත්තේන තේන තතෝ ත්වං මාළුංක්‍ය පුත්තේන තත්ත යතෝ ත්වං මාළුංක පුත්තේන තත්ත තතෝ ත්වං මාළුංක්‍ය පුත්ත මේ විද නේව හුරං න උභය මන්ත්‍රේන ඒසේ වන්තෝ දුක්ඛස්සන්තා සාතිති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් රැස්ුනේ බදාදා දවසේ හන්දෑවරුවේ මේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන අපි මේ කරගෙන යන භාවනා වැඩ පිළිවෙලට අවශ්‍ය කරන්නා වූ මූලධර්ම දැනුමත් හැකි ශක්ති ප්‍රමාණේ ප්‍රායෝගික දැනුමත් එකතු කරගෙන යම් කිසි ප්‍රමාණයක කුසල ඡන්දයක් හිත ධෛර්ය කර ගැනීමක් කරගන්ටයි ඒක සම්බන්ධයෙන් ගිය පාර අපි ඒ චුල්ල වේදල්ල සූත්‍රයේ සම්බන්ධ කරගත්තා. ඒකත් බොහෝම භාවනාවට අදාළ කාරණා රාශියක් පිළිච්ච සූත්‍රයක්. මේ අද ඉදිරිපත් කරගත්ත සූත්‍රය කියන්නේ මාළුන්ක්‍ය පුත්ත සූත්‍රය කියලා. මේක මේ මේ දැනට උද්දෘතිය ගත්ත කොටස සම්බන්ධ වෙන්නේ සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩේ. නමුත් අංගුත්තර නිකායේ මජ්ක්‍ධිම නිකායේ මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත්ත තව ජවනිකා සිද්ධි සූත්‍ර බොහෝ විට තැම්පත් වෙනවා මේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා අද අපි ගත්ත කොටස තියෙන්නේ සංයුත්ත නිකායේ ඒකත් බොහොම දිග සූත්‍රයක් ඒ වුණාට භාවනාව සම්බන්ධයෙන් අපිට සාමාන්‍යයෙන් සූත්‍රේ කොටස් හතරකට කඩාගත්තොත් නැත්නම් සම්පූර්ණ නාට්‍යයේ ජවනිකා හතරකට කඩාගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ අවසානයේ අපි උද්ෘතයේ වශයෙන් තබාගත්ත ඉතාමත්ම ගැඹුරු කොටසට යම් ප්‍රමාණයකට එළියක් වට ගන්න. ඒකට ඉතින් කලින් බණ අහලා පුරුද්ද තියෙන්න ඕනේ. මේ කියන කාරණා පිළිබඳව සතිය පිහිටවීම පිළිබඳව අප්‍රමාදයේ පිළිබඳව Taman තුල එකතු වෙච්ච යම් යම් ප්‍රමාණයකට අත්දැකීම් තියෙන්න ඕනේ. ඒ තිබුණත් මේ වගේ ධර්ම සාකච්ඡා කරනකොට ලොකු ධෛර්යයක් කුසල ඡන්දයක් ඇති වෙනවා. මේ ධර්මයේ තියෙන ආ වූ මේ සාන්දෘෂ්ටික ගතිය. මේ පෛත්‍රික ඕපනයික ගතිය මුන්න තරම් ඒ ඒ තන ඒ යොදන යොදන ශක්ති ප්‍රමාණ අනුව Tamanට අකාලිකවම ප්‍රතිඵල ගෙන දෙනවද කියලා දැනගන්න. ඒක නිසා අපි මේ සූත්‍රය අරංගු කරුණු ප්‍රධාන වශයෙන්ම ජවනිකා හතරකට කොටස් හතරකට කඩලා ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනිම කොටස තමයි මේ මහලෝක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේ හම්බ වෙච්ච අවස්ථාව. ඒක සූත්‍රයේතර සවිස්තර ජවනිකාවක් වශයෙන් පෙන්වන්නේ නැහැ. නමුත් ඒ අටුවාව කියනකොට තේරෙනවා ඒ සංජ බොහෝ වයසක කෙනෙක් තරුණ කාලේ බොහෝමත්ම කාමභෝගීව ගත කරපු කෙනෙක් අවසානයේ වයසට ගිහිල්ලා මේ සරුවචන් වහන්සේ හම් වෙන අවස්ථාව වෙනකොට තද සංවේගයක් පහළ වෙලා තියෙනවා. ඒ සංවේගය නිසා ඒ ස්වාමීන් වහන්සේ පාලුක පුත්තු ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේ හම් වෙලා මතක් කරලා කියනවා දේහේතු මේ බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං ස්වාමීන් වහන්සේ මට මේ කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් ධර්මයේ දේශනා කරන සේක්වා මම තනි වෙලා විවේක තනට කියලා බොහොම ප්‍රධාන වීර්යයෙන් යුතුව අප්‍රමාදීව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඒකෙන් පේන තියෙන්නේ ස්වාමීන් වහන්සේට අර වයසට ගිහිලා පැවිදි වෙලා ඇති වෙච්ච තද කුසල ඡන්දේ මතුවලා තියෙනවා. නමුත් එතින්දි සරුවච්චන් වහන්සේ බොහොම එක පැත්තකින් නිග්‍රහ කරනවා, එක පැත්තකින් උනන්දු කරනවා. මේ වාගේ වයසට ගිහිල්ලා තමන්ගේ ඉදරම් ශක්තිමත් නැති අවස්ථාවේ ඉන්න ඔයගොල්ලෝ ඇවිල්ලා මට මේ ඉක්මනට තේම ධර්මයක් දේශනා කරන්න කිව්වොත් ඊළඳාර කෙනෙක් આવත් මම මොනවද කියන්නේ කියලා අහනවා ඉතින් ඒක දෙවැත්තටම අදහස් කරන එකක් මේ අපි කියන කරගෙන හැට පිටලා හොට බිම යනවට පස්සේ තමයි දැන් තමයි එන්නේ භාවනා කරන්න. ඉතින් ඕව අහලා ඉවරලා දැන් කොහොමද ඔය කෙටිය භාවනා කරන්නේ කියලා අර කියන කතාවක් ඒ කාලෙටමයි ඒ සරුවචනාංශය හැබැයි ඉතින් ඒ pāli භාෂාවෙන් බොහෝම ඒ කියවනකොට ඒ ග්‍රාමීය ගතියක් නෙවෙයි පේන තියෙන්නේ මේ විදිහට තමන්ගේ ඉදurang ප්‍රකට ඇති කරගන්න වෙලාවේ වයසට ගිහිලා මොනවද මේ හදිසිය කරන්නේ කියලා අහන වගේ. නමුත් එතකොට මේ මාළික පුත්තු ස්වාමීන් වහන්සේ නැවත කියනවා එහෙම මේක වෙච්චාවයි. ඒ වයසට ගියත් මට මේ තියෙන දැඩි සංවේගය මත එක වේගයක් නිසි ප්‍රකාරට ආව සර්වඥාන්සේ හොලාගෙන ගිහිල්ලා සර්වඥාන්සේ බණ අහන්න ආව වේගයක් නේ. නිසා ඒක වැරදි කියන්න බෑ. එහෙම කෙරුවොත් සමහර විටක ස්වාමීන් වහන්සේම දැඩිසේ මහන්සි වුණොත් මට තේරෙන ඉඩ තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා පැත්තකට ගිහිල්ලා හොඳට මේක භාවනා කරන්න. එහෙම වුණොත් මගේ මේ ජීවිතේ වලින් ඉස්සෙල්ලා මට මේ ධර්මයේ අයිතිකාරයක් වෙන්න පුළුවන්. කියලා සර්වචන් වහන්සේට අර සර්වචනාංශයේ ඉතින් දීපු ඒ පැත්තටත් නැති මේ පැත්තටත් නැති උත්තරෙන් පෙන්නනවා නෑ මම හිත වට්ටගත්තේ නෑ ඒකෙන් මට දිගටම යන්න ඕනේ ඔබ වහන්සේට මට බණ කියන්න හිත පහළ වේවා දේශේ තුනේ පන්තියේ පවා දේශේතු මේ සුගතෝ ධම්මං කියලා මට සුගතයන් වහන්සේ ධර්ම දේශනා කරත්වා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරත්වා කියලා අර තමන්ගේ තියෙන කුසල ඡන්දය හොඳට මතු කරලා පෙන්නනවා. එතකොට හැම බොහොම කෙටියෙන් බණක් කොටිය උපදේශයක් ඉල්ලන්නේ පැත්ත කරලා භාවනා කරනවා. මේ සර්වඥාන් වහන්සේ ඉතින්දී දැන් කාලේ කියන විදිහට නම් guided meditation එකක් දෙනවා. ඒක තමයි මේකේ දෙවෙනි ගමනිකාව. ඉතින්දී අහනවා තංකින් මඤ්ඤති මහලුම්ගේ පුත්‍ර මාළුකෙවිත ඔබට මම මේ අහන ප්‍රශ්නේදී මොකද හිතෙන්නේ? චක්කු විඤ්ඤේයේසු රූපේසු අදිත්තං අදිත්ත බොබ්බා නච දිස්සති නච නච තස්ස හෝති නච පස්සති නච හෝති පස්සිසම්ති මම මේ කියන්නේ දැන් තියෙනවා ඇහෙන් දැකගත යුතු රූපයක් අපි වට කියනවා භාෂාවේ මේ භාවනා ලෝකේන වර්ණ රූපයක් තියෙනවා ඒ වර්ණ රූපය අදිච්ච භූපං. අතීතේ කවදාකවත් දැකලා නැහැ. නපස්සති. අදිත්තං අදිත්ත භූපං. දැන් දකින්නෙත් නැහැ, ඉදිරියේ අනිත්‍ය කවදාකවත් අදිරිය දැකලත් නැහැ. නපස්සති. දැන් මේ වෙලාවේ බලමිනුත් නෙමෙයි තියෙන්නේ නච තේ හෝති පස්සීසන්ති අනාගතේ කවදාක බලන්න වෙයි කියලා හිතෙන්නේ නැහැ. එත්ත තේමාලුකේ ප්‍රොත්ත හෝති ප්‍රේමං වා රාගං වා ඡන්தோ වා ප්‍රේමං වා රාගං වා අන්න එවැනි කවදාකවත් දැකලත් නැති දැනට දකිමුනුත් නැහැ බලමිනුත් නෙවෙයි ඉන්නේ බලන්න වෙන්නේත් නැත්නම් අන්න එවැනි රූප ඇහෙන් දක්වා තිබෙන එවැනි රූපයක් මත කවදා හෝ කාට හරි ප්‍රේමයක්වත් ඡන්දයක්වත් රාගයක්වත් ඇති කියලා. මේක මට ගන්න ඕන මේක මට වෙන්න ඕන ආදි වශයෙන් ඒ පුද්ගලයා තුල කෙලෙස් මත වෙන්න පුළුවන් ද කියලා. එනි මාළික පුත්තු සාදි කියන නෝයේ සම්බන්ති කියන. කවදාකවත් දැකලත් නැත්නම් දැනට දකිමිනුත් නැත්නම් බලන්නෙත් නැත්නම් බලන්න වෙන්නෙත් නැත්නම් එහෙම දෙයක් මත කවදාකවත් කෙලෙස් පහළ වෙන්නේ නැහැ කියන. ඊට සර්වචනානවා ඒ වගේම යම් කිසි කණෙන් ඇසී යුතු සද්දයක් කවදාකවත් අහලා නැහැ. දැනට ඇහෙන්නෙත් නැහැ. Taman අහන්නෙත් නැහැ. කවදාකවත් ජීවිතේට අහන්න වෙයි කියලා හිතන්නවත් බෑ. ආන්නේම සද්දයක් මත කවදා හරි මාළුගේ පුත්ත කෙලස් පහළ වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ නාසය, දිව, කය, මන කියන මේ හයතම ප්‍රශ්න කරනවා. ඒ කයින් ලැබිය යුතු පහසක් කවදාකවත්ම විඳලා නැහැ. දැනට විඳිමිනුත් නෙවෙයි. දැන් විඳිට බලාපොරොත්තුකුත් නැහැ මාත්‍ර කවදාකවත් විඳිට වෙන්නේත් නැත්නම් එහෙම දෙයක් මත කෙලස් පහළ වෙනවාද? ඒ වගේම අහනවා ධර්මය පිළිබඳව. මනෝ මේ ප්‍රසාදයට නැත්නම් මනෝද්වාරයට පහළ ධර්ම බලන මේ හය අහනවා. ඒ හැම එකතම තරුවචනාංශේ මේ අහන ප්‍රශ්නෙටම මේ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ නිවැරදි උත්තරේ වශයෙන් වෙන්න බෑ කියලා කියනවා. මේක තමයි ඉතින් පළවෙනිම අපි සාකච්ඡා කළ යුත්තේ අපිට රූපයක් කවදාකවත් අපි ඒක දැකලත් නැත්නම් දැන් දකිමිනුත් නැත්නම් අපි ඒක බලමිනුත් නැත්නම් බලන්න වෙන්නේත් නැත්නම් අපිට ඒකෙන් කවදාකවත් කෙලස් උපදින විදියක් නැහැ. ඒක නිසා මෙතෙන් ගෙනල්ලා පෙන්නන්න හදන්නේ මොකද්ද? මේ දැන් බලමින් ඉන්න එකේ තමයි කෙලස් උපදින්න ඉඩ තියෙන්නේ. ඒ නැත්නම් කලින් බලලා අපේ හිතේ මොකක් හරි සලකුණක් ඉතුරු වෙච්ච එක. අනාගතය සම්බන්ධිනුත් ඒ වගේ දෙයකින් කෙලෙස් උපදිනව බොහෝම අඩුයි කියලා ওই සංයුත්ත නිකාමේ තියෙන කාමගුණ සූත්‍රය කියලා ඒක මේ වගේම සූත්‍රයක් ඒකෙත් පෙන්වනවා. නමුත් මේ සූත්‍රය කියන්නේ දකලක් නැත්නම්, දගෙමිනුත් නැත්නම්, බලන්නෙත් නැත්නම්, බලන්න වෙන්නෙත් නැත්නම් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ කියලා. මේ ටික භාවනා කරලා පහන් ප්‍රහාණය කළ යුතු කෙලෙසයක් නෙමෙයි මේක වෙන්නේ නැති දෙයක්. මේක සරුවචනාංශයෙන් අහන්න ඕනේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ අපිට පෙනිච්ච දැනට බලමින් ඉන්න අපි පෙරපිනට හම්බුණා කියලා හිතාන මේ රූප ටිකෙන් තමයි උපදින තාක් කෙලෙස් උපදින්නේ. ඒක නිසා අපි මේ තැන් තැන් වලට යමි. එහෙම නැත්නම් මත්තේ මේ අද කරන මේ පින්කම් නිසා අපිට හොඳ ඇස් දෙකක් ලැබේවා, හොඳ හොඳ දේවල් දකින්න ලැබේවා කියලා හැම දෙයකින්ම කරන්න හදන්නේ තාමත් නූපදිච්ච කෙලෙස් ප්‍රමාණයක් උපදින්න කරන කතාවක් වගේ. මෙතනක් තියෙනවා තවත් පුංචි කාරණාවක් ඔය දැකීම ඒ වගේම වර්ණ රූප වගේ කියලා ගත්තාම මේ සකර්මක අකර්මක වශයෙන් දකින්නවා සහ බලනවා කියලා දෙයක්. අතීතේ නොදැක්ක දැනටත් දකිමින් නැති. දැනට බලන්නෙත් නැති මත්තර බලන්න වෙන්නෙත් නැති කියලා. ඕන ওই දෙකත් මේ යෝගාවචරයේකට භාෂා ඉගෙන ගන්න කෙනාට සකර්මක අකර්මක ભેදේ දන්නා වගේ ඇක්ටිව් වොයිස් කොයි පැසිව් වොයිස් දැනගන්නා වගේ භාවනා යෝග අවචරයට තුඟා කල්යන මේක තේරුම් ගන්න. මොකද මම මේ වෙලාවේ මේක මතු කරන්නේ යම්ම දෙයක් පේනුණට අපිට වග කියන්න බෑ. අපිට කෙලෙස් පහළ වෙන්නේ අපිට කර්ම රැස් වෙන්නේ අපිට චේතනා පහළ වෙන්නේ බැලුවොත් තමයි. ඒ නිසා පේන දෙයි බලන දෙයි කියන දෙක ඇහැ සම්බන්ධ වෙනකොට යෝගාවචරයා කලකලිමත් වෙන්න ඕන. මේක මම මේක මතක් කරන්නේ ආනාපානය කරගෙන යන වෙලාවේදී අපිට ඇස් එක වහගෙන හිටියට ආනාපානෙ හොඳට බැලිය යුතු තැනක් අපි වෙන් කරගන්නවානේ. ඥාතිකාකේ හෝ උඩුතලයේ හෝ පිම්බීම හැකිලි වශයෙන් උදරයේ හෝ ඒක අපි දන්නවා ප්‍රධාන අරමුණු වශයෙන් බැලිය යුත්තේ ඒක අපි වගකීමෙන් කරනවා. ඒක අපේ කර්මස්ථාන, අපේ වැඩපොළ. ඒක තමයි කරන්නේ. නමුත් එතන ඉන්නකොට විවිධාකාර දේවල් පේනෙනවා. සමහරලාට හිතට රූප පේනවා. විවිධ දේවල්. නමුත් එකකින්වත් කවදාකවත් කෙලසොක දින විදිහක් නැහැ. ඒව දිගේ එළවෙලව නොගියොත්. ඒ නිසා බලන දේ වග කියන්න ඕනේ. චේතනා තියෙනවා. කර්ම රස වෙනවා. පේන දේ ඒකට අපි වල් කියන්න බෑ. ඒක අපේ චේතනාවලට වැටෙන්නේ නැහැ. චේතනාවක් බාටපත් වෙන්නේ මේ කාරණා නොදැන බලන දේ, පේන දේ දෙකම එක මල්ලේ දාගත්තොත් තමයි. ඉතින් ඒක නිසා ඒක අතුරු මේ වෙලාව ගන්න පුළුවන් අතුරු උපදේශයක්. මේ නිසා මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ නොදක්කසු විරුණං නොදකිමින් ඉන්නවා නම් බලන්නෙත් නැත්නම් බලන්න වෙන්නේ නැත්නම් ඒක කෙලස් උපදින්නේ. ආන්න ඔය දෙවෙනි අවස්ථාව සම්පූර්ණයෙන්ම මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් සරුවච්චන් වහන්සේට නැස්චාර්තයෙන් උත්තර දුන්නට පස්සේ සරුවච්චන් වහන්සේ දැන් උත්තරයක් දෙනවා කමටහනක් දෙනවා මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට ඔන්න එහෙනම් පැත්තකට ගිහිලා මෙන්න මේක භාවනා කරන්න මේ කියන හතර කාරණා උගාවක් වෙලාට භාවනා ලෝකේ ත්‍රිපිටකය කියවනනම් අත උඟක් ප්‍රසිද්ධලා තියෙන බාහ්‍ය දාරුසෝය කිය සම්බන්ධ සූත්‍රයේදී නමුත් ඒ උපදේශයමයි බාහිර ධාර්තෝ කීරිය උපාසකතුමා සරුවත්නේ පින්ඳ පාතේ වඩිද්දී ඉල්ලා හිටියේ ස්වාමීන් වහන්සේ මට පොඩි කමටහනක් දෙන්නේ කියලා. ඒ වෙලාවේදී කෙට්ටිම බොහෝමත්ම සංක්ෂේපෙන් නමුත් ඉතාමත්ම සාර ධර්ම කමටහනක් විදියට දීපේකමයි මේ මහලුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේලා දීලා තියෙන්නේ. ඒක තමයි මම මුලින්ම මතක් කරගත්ත මේ ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් ඒක තියෙන්නේ එත්තජතේ මාළුකේ පුත්ත දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු ධම්මේසු දිට්ඨි දිට්ඨමත්තම් භවිසති යම් විදියකට මාළුකේ පිටේ මේ ඇහෙන් දැකිය යුතු රූප සම්බන්ධව කනෙන් ඇසිය යුතු ශබ්ද සම්බන්ධව නාසයෙන් දිවෙන් කයෙන් විඳිය යුතු මුතයන් සම්බන්ධව සහ හිතෙන් ලැබිය යුතු විඤ්ඤාණ ධර්ම වලට කියනවා නම් කියන්න තියෙන්නේ ඒ වගේ දුටු දේ දුටුමතින්ම නතර වෙන දෙයක් ලෝකේ තියෙන්නේ. ඇසූ දේ ඇසූමතින් නතර වෙන ලෝකයක් තියෙන්නේ. නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ මුතය කියන විඳින් එමතකින් නතර වෙනවා. හිතට එන ධර්ම එමත්ෙන් නතර වෙනවා. එහෙමනම් අතීතේ නොදැක්ක නොදකිමින් තියෙන බලන්නෙත් නැති බලන්න වෙන්න දේවල් ගැනත් අපිට භාවනා කරන්න දෙයක් නැහැ. ඒවයි කෙලස් උපදින්නේ නැහැ. ඇහැට මේ වෙලාවේ පේන දේ පේන මට්ටමින් නතර කරගන්න පුළුවන් නම් ඒකෙන් කෙලස් උපදින්නේ නැහැ. මෙන්න මේ කියන දකින වෙලාවෙදීම දැකීම දැකීම මට්ටමින් නතර කරන්නයි මූලික උපදේශය සරුවචනාංශය දෙන්නේ තමන් වහන්සේගේ සාකච්ඡා ඥාණයෙන් මතක් කරනවා එත්තචිතේ මාළුක්‍ය පුත්ත දිත්ත සුත මුත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති මම හොඳටම මේ ගැන හොයලා බලලා මේ කියන්නේ යමක් අපි දැක්කනම් ඒ දැකිල්ලෙන් ඒක අමාරයි ඇහුවාන ඇසුමකින් එක අමාරයි. වින්දාන වින්දමකින් අමාරයි. හිතට යමක් වැදුනා නම් හිතුවා නම් ඒක හිතුමකින් අමාරයි. ඉතින් මේක දැන් සරුවචනාංශයේ විසින් මාළුකේ පුත්තු ස්වාමීන් වහන්සේට අලුතෙන් දෙන දෙයක්. එහෙම නැත්නම් දෙන උපදේශේ කොටහ. ඊට පස්සේ මතක් කරනවා යතෝචකෝතේ මාළුකේ පුත්ත dittasuta mitta විඤ්ඤාසීතු ධම්මේසු ditte dittamattam bhavisati sute sutamattam bhavisati mute mutamattam bhavisati විඤ්ඤාතේ විඤ්ඤාතmattam bhavisati තතෝතුං මාළුකු මාළුකේ පුත්ත නැත්තේන උඹට රූපයක් ඇහැට වැටුණා වැටිච්ච ගමන් රූපයේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය එව්ව බලනවා වෙනුවට දැක්ක පමණින්ම මෙහෙ කරගන්න පුළුවන් නම් ඔබ ඒ රූපයෙන් ඔබට මොනවත් වෙන්නේ නැහැ. දැක්ක පමණින් නැතර කරගන්න බැරුව ඒ රූපේ ඇහෙන් බලන්නේ කටක් කරගෙන බලන ගතියක් තියෙනවා. ආනේ එතෙන්ද කියොත් නම් රූපය ඇවිල්ලා ඔබ කුප්පනවා. කෙලස් පහළ වෙනවා. අන්නේ එතන කලියුක්ක් තියෙනවා. මේ චිත්ත වීර්ය දුරදිග යන්න යන්න කෙලස් ප්‍රදේශේ බොහෝම සැරට පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මම කියනවා මම නැත අභීත ප්‍රකාශයක් කරනවා දුටු දේ දුටුම තින්නතර වෙනවා. නැත්නම් මේ දුටු දෙකේ දුටු දේ දුටුම තින්නතර වුණොත් ඒකෙන් කෙලසීමක් වෙන්නේ නැහැ. නමුත් මේ පෘථග්ජනගේ තියෙන පෘථග් ගතිය නිසා ඒ දුටු දේ මත විවිධාකාර විදිහට සංඥාවල් සංස්කාර වේදනා විඥාන පහළ වෙන්න පටන් ගන්නවා. ඒ සෑම දෙයක්ම කෙලෙස් උපදවනවා. ඒක නිසා දිත්තේ දිත්තමත්තම් භවිෂති කියන තැනට ගියා නම් ඔබට තේරෙයි ඒ දකින්න රූපේ නිසා උඹට කිසිම කෙලෙසක් උපදින්නේ නැහැ. කුපිත වීමක් වෙන්නේ නැහැ. යම් ආකාරයෙන් ඔබට දැකූ රූපයේ මතින් කෙලෙස උපදිනතෝ ඔබ ඒ රූපයට මොනව කරන්න යන්නෙත් නැහැ. හදන්නවත් ලං කරන්නවත් ෆොටෝ එකක් ගහලා ලොක් කරගෙන පිටි එල්ල ගන්නවත් යන්නේ නැහැ. යන්න දෙයක් නැහැ මොකද මේ රූපේ Tamanට කිසිම බලපෑමක් කරලා නැහැ. ඒ විදිහට ඔබට රූපයෙන් කිති කැවීමක් කෙනහිල්ලක් ඉංගියක් කුපිත වීමක් නැත්නම් ඔබ කවදාකවත් ඒ රූපේ සංස්කරණය කරන්නවත් අල්ල බදා ගන්නවත් යන්නේ නැහැ. එහෙමනම් ඒ විදිහට ඔබ විසින් රූපය සංස්කරණය කරන්න ගියේ නැත්නම් තත්ෝ මේව ඉද නහුරන්න ඔබේ මන්තරේ. රූපයේ තියෙන තැනවත් මේ මෙතන චක්කු ద్వාරයේ කියන මේ ස්ථානවත් ඔය දෙකේ කොතම දරකන් ලැබුම් පලක් හම්බ වෙන්නේ මේ දෙක අතර මැද හම්බ වෙන්නේ නැත්නම් ඕකමයි දුකේ නිවීම. ඔච්චරයි. ඔකයි දැනගත යුත්තේ. එසේවන්තෝ දුක්ඛසං එහෙම දුකේ කෙලවර කියලා සර්වඥාන්ස දැන් ප්‍රකාශ කරනවා. මේක තමයි අපිට ටිකක් විස්තර සහිතව දැනගන්න තියෙන්නේ අපිට පසුගිය තිබුණු ධර්ම සාකච්ඡා පසුගිය තිබුණු මේ ධර්ම දේශනා වලින් අපි දැනගත්තා අපේ හිත මූල කර්මස්ථානේ අපි හිතමු සරුවචන් වහන්සේගේ ගෝලයේ ගුරු මේ ශිෂ්‍යෙක් විදිහට මූල කර්මස්ථාන කරන්නේ මූල කර්මස්ථානයේම හිත මූණට මූණ දාලා ඉන්නවා නම් ඒ වෙලාවේ සමහර විටක රූප පේන්නත් ඉඩ තියෙනවා. රූප ගැන හිත යන්නත් ඉඩ තියෙනවා. ශබ්ද ඇහෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කයට පහත වේදනා, හොඳ සැප වේදනා, දුක් වේදනා එන්නත් ඉඩ තියෙනවා. හිතට හිතේ එන්නත් ඉඩ තියෙනවා. ඒ එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මොනම දෙයක්වත් නොදැක්කාසේ ඉන්න පුළුවන් නම් ඒ රූපයෙන් අපේ භාවනාවට බාධාවක් වෙන්නේ නැහැ. ඒ විදිහට පැමිණුණත් රූපයක් ඒකමැතින් භාවනාවට බාධා නොකරගෙන අපි මූල කර්මස්ථානයේම එල්ලීගෙන ඉන්න පුළුවන් නම් අපි අර රූපේ සංස්කරණය කරන්න යන්නෙත් නැහැ. අපි අර රූපේ අනේ දැක්කා හොඳයි අනේ නොදකින් ඒ මොනක්වත් දෙන්නේ නැහැ. රූපේ ආවා අන්දේ රූපයක් දැක්කා වගේ ඒ රූපේ යන්න යනවා. මේ කණෙන් ඇහුවා ඒ කණෙන් ගියා. කයට වේදනාවක් ආවා. නමුත් අපි මූල කර්මස්ථානියේම හිටියානම් ඒ වේදනාවෙන් අපිට බලපෑමක් වෙන්නේ නැහැ. අපි වේදනාවට අරිබරි ගහෙන්න යන්නේ නැහැ. වේදනාවක් නාවාසේ කටයුතු කරවුවා නම් අපිට ඒ වෙලාවේදී අර මූලට මූල දාලා තිබුණු මූල කර්මස්ථානයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් අපි ළඟ තියෙන මොකද්ද මේ නලියන ගතියක්, කහයි කැහිල්ලක්, එනත්නම් මේවට ප්‍රතික්‍රියා කරන ගතියක් ඒ දකින්න රූප හැමදේම මොන කරදරයක් හරි කරගන්න. චා අපරාධි මගේ භාවනාවට අඩුවනේ රූපෙන් කියලා හෝ අපි ඒ රූපෙට ප්‍රතික්‍රියා කරනවා. එහෙම නැත්නම් මම දැක්කේ බුදු පිළිමයක් නේ. මම දැක්කේ මේ චෛත්‍ය ස්ථානයක් නේ කියලා එක්ක අල්ලබලා ගන්න. ওই දෙක කොයි එක කරත් ඒ රූපයෙන් අපි කුප්පව වෙනවා. කොටිම හරි අපේ මූල කර්මස්ථානට අනදර වුණා වෙනවා. එතකොට අර දැකපු රූපේ පිළිබඳ අපිත් මති මතාන්තර කොට නැගෙනවා. මෙන්න මේ විදිහට දිගට ගියොත් මූල කර්මස්ථානේ ගිලිනවා. මූල කර්මස්ථානේ ගිලිහිනොත් ඒකාන්තයෙන්ම මේ හිත එක්කෝ රාගයෙන්, එක්කෝ ద్వේෂයෙන්, එක්කෝ මෝහයෙන් හතුර වෙනවා. මම මේ ටික පහසුව පිණිසයි මේ මූල කර්මස්ථානට සාපේක්ෂව මේ විස්තර කරන්න උත්සාහ කළේ. නමුත් මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දුන්නේ එහෙම ආනාපාන සතිය වගේ මූල කර්මස්ථානයක් ඇතුව නෙවෙයි. දෙලින්ම දැකපු වෙලාවෙදීම නැත්නම් දැකීමක් වෙනකොටම ඒ පුද්ගලයාගේ රූපයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජනාන ව්‍යංජන අලගිය මුලගිය තැන් හොයනවා වෙනුවට මම දැන් දකිනවා කියන දැකීම විශේෂිත හිත යොදා ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා රූපේ මතින් නැතියන්ට නැටවෙන්න කිපි කැවෙන්න හිඟි වෙන්න යන්නේ ඒ වගේ මේ රූපය හදන්න වෙනස් කරන්න සංස්කරණය කරන්න යන්නේත් නැහැ. එතකොට තමන්ගේ විඥානේ බේරිලා. ඉතින් මේකට මූල කර්මස්ථානයෙන් තොරව මේ විස්තරය කරනවා නම් කියන්න තියෙන්නේ දකින්න වෙලාවේදී පුළුවන් තරම් ඇහැ මට්ටමින් මම මේ මගේ කන නෙවෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ මගේ නාසය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ මගේ දිව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ කය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ මේ දැන් ඇහි වැඩේ යන්නේ ඇහි කියන බවට හෝ අපි දැනගත්තොත් අපිට පේන පටන් ගන්නවා එතකොට මම බලන්නේ දකින්නෙක්. ওই දෙකෙන් එකක් විතරයි. එතකොට අපි චිත්‍රපටයේ යන වෙලාවේදී තිරේ දිහා නෙමෙයි බලන්නේ ප්‍රොජෙක්ටර් එක දිහා. හැබැයි එතකොට කතාවේ රසයක් නැහැ. අපිට මේ 10 වෙනි පන්තියට යන වෙලාවෙදී වගේ භෞතික විද්‍යාව උගන්වනකොට ඔය ප්‍රොජෙක්ට් එක උගන්වනවා. ඒ උගන්වපුවාම පෙන්නනවා කියනවා ওই තිරේ පෙනුනට මිනිස්සු ඉන්නවා වගේ කියලා 3D කරලා පෙන්වුවාට ඔක තනිකර එන්නේ මේ අඟල් අඟල් එකමාරක වගේ හතරක් කොටුවකින් ওই කොටුවේ ඇවිල්ලා ආලෝක ධාරාව තමයි පිටියට වෙච්චාම මිනිස්සු පේන්නේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ දාසේ පික්චර් බලන්න ගියාම මම ප්‍රොජෙක්ට් එක දිහා බලන්න හිටියා. මොකද අර සිගරට් තුමට හොඳට පේනවා කළු පාට සුදු පාටයි වර්ණ රූප වැටෙනවා. ප්‍රොජෙක්ට් එක දිහා බැලුව කවදාකවත් පිච්චරක බලන්න බෑ. නමුත් මේ ප්‍රොජෙක්ට් එක දිහා බැලිල්ලේ බුදුහාමුදුරුවෝ දකිනවා ලොකු අපසු ගමන් කිරීමක් මුලට ඇදීමක් යෝනිසෝමනසිකාය ඒ මොකද ඔය ප්‍රොජෙක්ට් එකේ පුංචි සෙලෝලයිඩ් එකට පිටිපස්සේ තියෙන්නේ අඛණ්ඩව දැවෙන තන්නේ සුදු ආලෝකයක් තියෙන. ওই සුදු ආලෝකයේ ඉස්සරහා ආලෝකේ කඩ කඩා දෙන්න එක එකක් කරකැවෙනවා ආලෝකේ එන වෙලාවේදී ඉදිරියට ඉදිරිපත් වෙන ඒ සෙලුලොයිඩ් එකේ වර්ණ රූපය පිටියට පදිනවා. පිටියට වෙච්චාම ඒක ඉන්නවා ගානු ඉන්නවා පිටෙම ඉන්නවා නළුවෙක් ඉන්නවා ලීයෙක් ඉන්නවා ඉතින් චිත්‍ර ඇඳුම් තියෙනවා ගැයුම් තියෙනවා ඔක්කොම තියෙනවා. නමුත් අර ඒ සෙලුලොයිඩ් එකේ ඉඳ ඉස්සල තිබුණ ආලෝකේ තන්නු සුදු ප්‍රභාස්වර ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකයේ කෙලසීම විතරයි හිට වෙන්නේ අර සෙලුලොයිඩ් එකේ. ඒ කෙලසීම තමයි කතාවක් බවට පත් වෙන්නේ. මේ සර්වඥයන්ට දේශනා කරගෙන පබස්සර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨා මේ බණහන බණ කියන සෑම කෙනාගේම හිත අර ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙන ප්‍රභාෂ්‍යර ආලෝකයක විශාල ආලෝකයක් තියෙනවා. ඔය ආලෝකයට අර පිටින් ඇවිල්ලා හේතු වෙන සෙලුලොයිඩ් එකෙන් පස්සේ තමයි කතාව පටන් අරගන්නේ. ඉතින් කතාවට ගියාට පස්සේ ඒක ශෝකාන්තයක්ද දුක්ඛාන්තයක්ද සිංහ චිත්‍රපටයක්ද සිංහල චිත්‍රපටයක්ද ත්‍රිවල්පට විවේචන විශාල වැඩ කොටසක්. සරුවචනසේ මතක් කරනවා අඩු ගානේ. මේක චිත්‍රපටයක් බව දැනගන්න. මේ සේරම සෙල්ලම් තියෙන මේ සලෝලයිට් තහඩුවක බව දැනගන්න. ඉතින් දවසක අපි චිත්‍රපටය බලන වෙලාවේදී ප්‍රොජෙක්ටර් දිහා බැලුවොත් මොන්න තරම් මෝඩකමක්ද සල්ලි දීලා මේ කරගෙන තියෙන්නේ කියලා හිතෙනවා. අපි විසින් අපි රවට්ට ගන්න හොඳටම දැනගෙන. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙන්නේ තන්නේ කර සදාතනික දැවෙන සුද්ධ ආලෝකයක්. ආ මේ වගේ තමයි අපේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවන තාක්කල් අපේ හිත බුදුමාකාර ප්‍රබාසර ආලෝකයක් තියෙනවා. ඒ ප්‍රබාසර ආලෝකය අපිට මොනතරම් ඒකාකාරී වෙලා තියෙනවාද කියනවනම් අපි ඒකට යන්නත් බයයි අපිට ඕන කරලා තියෙන ඊට වැඩිය වර්ණ සහිත ස්ත්‍රී පුරුෂ සහිත හොඳ නරක සහිත අර ආගන්තුක උපක්ලේශ වලින් මේක කෙලසුනට පස්සේ එන ප්‍රතිබිම්බය තමයි අපි රස කරව තියෙන්නේ. ඒක තමයි අපි සිංහල බුද්ධ ආගම කියනවා, ස්ත්‍රී කියනවා, පුරුෂ කියනවා, නානාත්‍ර දේවල් කරන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා සරුවචනාංශයේ මේ මහලොන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ කියපු උපදේශය ක්‍රියාවක් කරන්න නම් අපිට රූපයක් දකිනකොටම ඒ රූපයේ ස්ථීද පුරුෂද වමේද දකුණේද තියෙන්නේ ලොකුද පුංචිද කියන එකට වඩා මගේ දැන් ඇහැයි ක්‍රියාත්මක වෙන්නේ කියලා චක්කුද්්වාරයට හිත ගන්න පුළුවන් වුණොත් ඒක මහ විශාලම තමයි ඒක තමයි අපේ යෝගාවතර ජීවිතේ ලොකුම විප්ලවය. මේකට තමයි අපි සතිය පිළිතුරුණයි කියලා කියන්නේ. නමුත් මම මේ සූත්‍රය ඇදී යන පිළිවෙලටයි මම මේ චක්කුද්්වාරය අරගත්තේ. නමුත් අපි උගාවක් වෙනකොට භාවනා කරනකොට හදන්නේ ඒක කායද්්වාරයෙන් අත කරගන්න මොකද කායද්්වාරයේ වැඩපිළිවෙල බොහොම පරණ යන්ත්‍රයක් වගේ පරණ මොඩල් එක. ඒ නිසා ඒකේ කැලි ගලවලා බලන්න පුළුවන්. චක්කුද්්වාරයේ මේ අලුත්ම තාක්ෂණය හොයාගත්ත ඩිජිටල් එකක් වගේ බොහොම අමාරුයි සර්කිට් බලන්න. ඒක නිසා කායද්්වාරයේ වැඩපිළිවෙල ලේසි. කායද්්වාරයේදී කයට පහසක් එනකොටම ඒ පහස දිගේ එළියට ගිහිල්ලා නැත්නම් ద్వාරයෙන් එළියට පැනලා බාහිර මේ ස්පර්ශායතනයේ දිගේ පොට්ටබ්බායතනයේ දිගේ එළියට ගියොත් අපි ඉතින් කොතනින් කෙලවර වෙනවද කියන්න බෑ. නමුත් අපි දවසක සතිය පිහිටවන පිහිටවනකොට ස්පර්ශයක් එනකොටම ඒක ස්පර්ශයක් බව මෙනෙහි කරලා මේ ස්පර්ශය කවදාකවත් ඇහැකින් ගන්න බෑ. කණෙන් ගන්න බෑ. නායෙන් දිවෙන් බෑ. කායස්පය කාය ප්‍රසාදේමයි. ඒ නිසා මම දැන් මම කියන්නේ දැන් කාය ප්‍රසාදේ වෙලානේ. කියලා අර ద్వාරයට ගන්න පුළුවන් නම් නැත්තම් මට ආයතනේ කියලා කියනවා. ආනෙතෙන් හිත ගන්න පුළුවන් වුණොත් අපි පැහැදිලිවම ඒ පොට්ටබ්බේ විසින් අපිට කරලා තියෙන කෙලෙසීම පොට්ටබ්බේ විසින් අපිට කරලා තියෙන අන්ධකරණය පොට්ටබ්බේ විසින් අපිට කරන විදිහට මේ ප්‍රඥාව දුර්වල කරන ගතිය ඒ චිත්තක්ෂණයම කඩන්න පුළුවන් ආ මේ විදිහට ඇහි කනේ නාසයේ දිවේ කයේ මනේ කියන මොනම දෙයක් හරි අරමුණක් වැඩ කරන වෙලාවෙදීම මෙනෙහි කරලා ඒ මෙනෙහි කරන අරමුණ මෙනෙහි කරන අරමුණටත් වඩා ద్వාරයට හිත ගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි එදා කමඨාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට දීලා තියෙන්නේ. මේක මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තට පස්සේ කොටස තමයි මේ කොටස තමයි මම අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුන්වෙනි කොටස විදියට හතර මාළුක පුත්‍ර සංසී මේක ඇහුව ගමන් පුදුම සතුටකටපත් වෙනවා. පස්සෙලාගෙන ඔබ වහන්සේලා කිව්වේ මට බොහෝම කෙටි කතාවක් ස්වාමීන් වහන්සේ මට නම් මෙන්න මේක වැටෙන්නේ මෙහෙමයි කියලා උන්වහන්සේ විසින් ඒ බුදුරජාණන් වහන්සේ කරපු එක සම්පූර්ණ ප්‍රායෝගිකත්වයට දැම්මට පස්සේ වැඩ කරන හැටි පිළිබඳව දීර්ඝ ගාථා සමූහයක් දේශනා කරනවා. ඒව හරියට මේ අපි ඉදිරිපත් කරපු ජවනිකාවට වැඩිය බොහොම විස්තර සහිතයි. ඒක ටිකක් තේරුම් අරගන්න ලේසි. නමුත් මෙතනදී අපි හොඳට මතක තියාගන්න ඕනේ සම්ම රූපයක් දැකපු ගමන් යම්ම සද්දයක් අහපු ගමන් ආදී වශයෙන් ඒක ඇත්තම සූක්ෂමයි බොහොම අමාරුයි ඇහැ හික්මවා ගන්න එක සංවර කරගන්න එක කන නාසය දිව කය මන ඒවා පිළිවෙලට තියෙනවා නම් අමාර්ගික තමයි ඇහැ, ඊගාවට කන, ඊගාවට නාසය, ඊගාවට දිය, දිව, ඊගාවට තමයි කය. ඒ නිසා අපි කාය ප්‍රසාදයේ හිත තියන්නේ අන්නේ කාය ප්‍රසාදයේ හෝ මොනම ద్వාරයක හිත ක්‍රියාත්මක වෙනකොට ඒ අරමුණ මතින් පටන් අරගත්තට කවදා හෝ අපි ద్వාරය කියන නැත්නම් වැඩේ සිද්ධ වෙන මධ්‍යස්ථානට හිටගත්ත දවසේ තමයි අපිට ලොකු සාන්තියක් හම් වෙන්නේ අපිට ආයේ මුලට යන්න පුළුවන් ගතිය. කෙලෙසිලා බාහිරට යන වෙනුවට මුලට යන ගතිය. අපි එදා තේරුම් අරගත්තා තුල වේදල සූත්‍රයේදී මේ දුක්ඛ වේදනා જાති මේ වේදනා જાති තුනක් තියෙනවා. එකක් අපි කියනවා ගොරෝසුවට සැප වේදනා කියලා. අනිත් එක කියනවා ගොරෝසුවට දුක්ඛ වේදනා කියලා. මේ දෙක මැද අදුක්කම සුඛ වේදනාව කියලා එකක් තියෙනවා. මේ අදුක්කම සුඛ වේදනා කියන එකක් තියෙන බව දන්නවනම් ඒකත් සැපක්. ඒක පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒ වගේ තමයි අරමුණක් ඇහැට ඇවිල්ලා වදිනකොට නැත්තම් වර්ණ රූපයක් ඇහැට චක්කුද්්වාරයට ආපాతගත වෙනකොට මිනිස්යාට පමණ අරමුණ විශේෂයි හිත නන්නත්තර වෙනවා වෙනුවට මත් වෙනවා වෙනුවට ඊ타මත්ම සූක්ෂම වුණොත් චක්කුද්්වාරයේ මේක වෙන්නේ කියලා දැනගැනීමේ ශක්තියට ඉඩක් තියෙනවා. සද්දයක් ඇහෙනකොට කනේ මේක වෙන්නේ මේ රූප මේ මේ ශබ්ද තරංග ඇහැට වැදුනට ඇහැ කිසි කැවෙන්නේ ඇහැ ප්‍රතික්‍රියා කරන්නේ කන නහය කය ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රතික්‍රියා වෙන්නේ කනමය කියලා ඒ සෝතද්්වාරයට හිත යැවීමේ ශක්තිය නැත්නම් එතන ඉඩක් එතන පොඩි ප්‍රස්තාවක් තියෙනවා ආ මේක දන්නවනම් අපිට පුළුවන් මෙතෙක් කල් අපි කෙරුවේ සද්දයක් ඇහෙනකොටම අපේ ద్వාරයේ ඉක්මවල බාහිර සද්දාරම්මණයක අපේ හිත ගියේ. ඒ නිසා සබ්දේ අපිව කිටි කැවුවා. අපි නල වැව්වා. අපිව පින වැව්වා. අපිට කෙලෙස් ඇති කරා. ඒ නිසා අපි මේ සද්ද සංස්කරණය කර කර තියාගෙන නැවත නැවත ආසමේ අර ඇති කරගත්ත කෙලෙස් ගතිය දිගින් දිගට යනවා. දැන් සර්වඥාන්සේ මාළික පුත්‍ර වයසට ගිය ස්වාමීන් වහන්සේ මතක් කරනවා පුළුවන් නම් සද්දයක් අහන වෙලාවේදී හරියටම ආයතනයේ මට්ටමින් නැතර කරන්න. සෝ මේ සුතේ සුත මට්ටම් භවිෂති. එතනින් යහට යන්න දෙන්න එපා. එහෙම නැත්නම් අපි භාවනාවේදී විර වැඩි යොත්තේ භාවනා කළ යොත්තේ සතිමත් විය යුත්තේ මෙනෙහි කළ යුත්තේ ඒ සද්දයක් ඇහෙනකොට හැකි තාක් දුරට ඒ සද්දේ વિશે නැත්නම් සද්ද රසයේ વિશે මත් වෙලා යනවා වෙනුවට මේ කණින් මේක සිද්ධ වෙන්නේ කියන තැන නතර කරගත්තොත් අපි ඒක ත්‍රිපිටක භාෂාවේ කියනවනම් සුතේ සුතමත්තම් භවිෂති. මේක පුළුවන්. මේකයි එදායේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට සරුවචනාගේ දීපු ගැම්ම, සරුවචනාගේ දීපු කමඨාන, සරුවචනාගේ දීපු කුසල ඡන්දේ. අන්න ඒක දැක්කට පස්සේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියාපේක තමයි උන්වහන්සේ අරක ක්‍රියාවත් වෙන හැටි. ඇහැට රූපයක් දකිනකොට මේ විදිහට මේ බණ අහුවට පස්සේ බණහන් ඉස්සර මට මොකද වෙලා තිබුණේ දැන් ඔබ වහන්සේ මේ දේව කමතහණයෙන් පස්සේ මට මොකද වෙන්නේ කියන එක බොහෝම ලක්ෂණට දීර්ඝ කාටවශ්‍ය දේශනා කරලා තිනවා ඒකෙන් ඒ ඇහැ සම්බන්ධ කරන ගත්තොත් රූපන් දිස්වා සතිය මුට්ටා පිය නිමිත්තන් මනසි කරෝති කරෝතෝ රූපයක් දැකලා සතිය නැහැ බණ අහලා නැහැ මේ සරුවත් සමසේ පණිවිඩය අහලා නැහැ අරක පිය නිමිත්තක් වශයෙන් මනිය කරනවා අනේ මම පෙර පින් කරපු නිසා මගේ ඇස් දෙක හොඳ නිසා මම මේක දැක්කනේ. අම්මලා තාත්තලා මේවා දැකලා නැහනේ. නැත්තම් අසවලා දැක්කේ නැහනේ ආදි වශයෙන් ඒ දැකපු එක පිළිබඳව ප්‍රිය ස්වරූපයෙන් මෙනෙහි කරන්නේ කරනවා. සාරබ්ද චිත්තෝ වේදේති. ඔහු ඒ පිළිබඳ පිළිබඳ සිත පහළ කරගෙන ඉතින් ඒක වින්දනයක් වේදයක් බවට පත් කරගන්නවා. අපි දුටු දෙයක් අපිට පේන දෙන්නේ ඒක ඥානයට කියන්නේ දැක්කා දුටුවා. ඒක තමයි අපේ ඥානෙට එකතු වෙන එක ක්‍රමයක්. ආන්නේ විදිහට ඒක ඔහු ආඩම්බරයක් කරගන්නවා. තංච අජ්ජෝසාය තිත්ත කියකට බැසගෙන වාසය කරනවා. මේකට ඔය කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ කැලේට කියලා මලක් දැක්කට පස්සේ මල හොඳ නම් ඒකට අපි නමක් දානවා මා දුටු මල. මම දැක්ක මල ඒක. ඊට පස්සේ මේ මල මගේ. එතෙක් වෙනකන් කැලේ තිබුණ නිකන් මලක්. නමුත් මේ මලේ විශේෂයක් දැකපු ගමන් අපි කියන එක මම දැක්ක මලට. ඊට පස්සේ ඉතින් ඒක නඩත්තු කරන්න ඕනේ, ඒක නමක් දෙන්න ඕනේ, පේටන්ට් රෙකෝඩ් කරන්න ඕනේ, ඉතින් රිසර්ච් කරන්න ඕනේ, බර වැඩ ගොඩක් හිටිනවා. මෙතෙක් කල් තිබුණු අර කැලේ මල. අන්න ඒ වගේ එකට වැස ගැනීම සිදු වෙන්නේ අර පියනිමිත්තන් මනසිකරෝති කියන විදිහට ඒ දැකපු දේ පිළිබඳව Tamanට යම් විදිහක ඉඟියක් කැනහිල්ලක් ආඩම්බරයක් ඇති වුණොත් තමයි. ඒක මෙතේ සඳහන් කර තියෙන පිය නිමිත්තක් මනසිකරෝති. මානසිකාරය කියලා නම් එතකොට ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය මට්ටමේ නෙවෙයි තියෙන්නේ ආරම්මන මට්ටමේ. රූපාරම්මනේ හිත යන්නේ. මනසිකරණය කරන තක්ෂ වඩන්ති වේදනා. ඉතින් ඊට පස්සේ ඒක පිළිබඳව මේක දකින්න වෙච්ච එක හොඳයි නොදකින්න වෙනවලු දුකයි. තව කෙනෙක් මේක දකිනවා දුකයි මටම දකින්න හම්බෙනවා සුඛයි කියලා අර වේදනා ඒ පැත්ත මේ පැත්ත බල බලා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා වශයෙන් විවිධාකාර වේදනා ඇති වෙන අනේක රූප සම්භව එක ඒ වස්තුව මත ඉඳගෙන අපි විවිධාකාර තරංග ගන්නවා ඉතින් සලසුන් හදන දවල් හීන මවනවා ඒ තමයි අර දැකපු දේ මත අභිජ්ජාච වියේසාච චිත්තමසු උපහඤ්ඤති කියනවා මේ බුද්ධාට ඒක නිසා අවිද්‍යාව අවිද්‍යාව කියන දැඩි ලෝභය පහළ වෙනවා වෙහෙස දුක්ඛ දෝමනස පහළ වෙනවා මේ නිසා හිත නිතරම ගොඩ දාපු මාළියෙක් වගේ සැලෙන්න පටන් ගන්නවා. මේක මත සැලසුම් දිගින් දිගට දිගින් දිගට සැලසුම් යන්න පටන් අරගන්නවා. මේ දැකපු රූපය මත කරගෙන යන සැලසුම් කිරීමෙන් එන්න පටන් අරගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං ආරාණිබ්බාන උච්චති. මේ මනුස්සයා මේ විදිහට මේ දැකපු දේ මතින් බුදුම දුක්ඛන්දක් වවනවා. ඒ මනුස්සයා ඒ සා සමාන ප්‍රමාණයකින් නිවනින් ඈත් වෙනවා කියන්නේ. දැන් දක්ෂින චිත්තක්ෂණයක මේ බාහිර රූපේට හිත වැටිලා ඒක මැත්තේ යනවයි කියලා කියන්නේ පැහැදිලිවම අපි දැන හෝ නොදැන ලොකු රැස්කිරීමක් කරනවා. ඒ රැස්කිරීම කොච්චර සාපේක්ෂවද? ඒ තරම් දුරට අපි නිවනෙන් ඈත් වෙනවා. දැන් මේ සාමාලෝක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ගේ දැනගත්තා මෙතෙන්දි මේ විදිහේ දුක් රැස්වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේ. නමුත් පෙර නැත්නම් වෙන්නේ ඉස්සල්ලා උපදේශයක් දීලා තිබ්බොත් උඹට අවශ්‍ය නම් මෙතන මේ ඇහැයි ක්‍රියාත්මක වෙන්නේ කියලා පික්චර් එක බලන වෙනකොට ප්‍රොජෙක්ටර් එක දිහා බලන්න ගියොත් ඇහැ පිළිබඳව අපිට දැනගන්න පුළුවන් වුණොත් එතකොට නසෝ රජ්ජන්ති රජ්‍යති රූපේසු රූපං දිස්වා පටිසතු එතකොට රූපේ රංජනය කරන්න යන්නේ අභිරමණය කරන්න යන්නේ වහාම සතිය පිහිටවා ගන්නවා මම බලන්නේ නැත්නම් මම දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරන්න පටන් ගන්නවා විරත් චිත්තෝ වේදී. එතකොට ඒ රූපය අලගේ මුල ගිය දේවල් රූපයේ ව්‍යංජන අනු ව්‍යංජන මොනක්වත් බලන්නේ රූපයක් වැදුණු බව දන්නවා. අපි සිංහලෙන් කියනවා සුද දැක්ක විතරයි. ඉන්නහට විතර හොයන්න යන්නේ. එතකොට විරත් චිත්ත රූපේසු රූපං දිස්වා පතිස්සතෝ රූපය දැකීම මතින් සතිය පිටුනවා මම රූපයක් දැක්කා කියන මට්ටමට. ඒක තමයි ඇත්තම සර්වඥාන්සික දෙන්න ඕන දුන පණිවිඩය. මේ මන මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ තාම භාවනා කරලා නැහැ. මේ සර්වඥාන්සේ දීපු පණිවිඩය මත මට තේරිච්ච හැටි මෙහෙමයි ස්වාමීන් වහන්සේ කෙටියෙන් කියපු දේ මට මෙන්න මෙහෙම තේරුණා කියලා ඒ කියන ගාථාවක ඔය තරම් විස්තර සහිතව සඳහන් කර තියෙනවා. යථාසපස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. අන්න එවැනි කෙනාට රූපත් පේනවා වේදනක් දැනෙනවා ඒ කොච්චර ජීවත් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. එහෙමනම් සතිය පිහිටීම વિશે හැදෙනවා. මේක ඉතාමත් වැදගත් සතිය පිහිටවන්න පටන් ගත්තට පස්සේ රූප නොපෙනී යන්නේ රූප පේනවා. ඒ වගේම වින්දනයකුත් තියෙනවා. නමුත් ඒ වින්දනය විශේෂ යන්න දෙන්නේ ඔහු දැනගන්න පුළුවන් තරම් වින්දනයේ વિશે දුරදිග යන්න යන්න සැලසුම් කරන්න කරන්න හිත නන්නත්තර වෙන්න වෙන්න කෙලෙස් උපදිනවා. නිසා පුළුවන් තරම් දකින බව හෝ බලන බවට හිත චක්කුද්්වාර මට්ටමේ නැත කරගන්න උත්සාහ කළොත් කීයතිනෝ පචියති. ඒ ගිරා දැමීමක් විතරයි සිද්ධ වෙන්නේ මෝරා වැඩිමක් සිදු වෙන්නේ. ඒ වංශෝ චරති සතෝ ඒ මුද්ගලයා මෙන්න මෙහෙමයි සතිය පිහිටවන්නේ. මේක තමයි ඔහුට වෙන ප්‍රතිපදාව. මේ ප්‍රතිපදා තමයි ක්‍රියාත්මක කරන්නේ ඒවං වාචිනතෝ දුක්ඛං සම්ති කේනෙක් බාණන්ති උච්චති මෙන්න මේ ආකාරයට ඔහු දුකෙන් දුරවන් වෙනවා නිවනට ලක් වෙනවා කියන්නේ ඉතින් මේක සාමාන්‍යයෙන් මේක බැලුවොත් බොහෝමත්ම සූක්ෂම ඉතාමත්ම ගැඹුරු අභ්‍යාසයක් මේ මානුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. ඒ නමුත් මේ මානුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේක තේරුම් ගත්ත මේ විචිත්‍රතාවය දිහා බලනකොට පෙළ දින හරියටම සරුවචනාංශයේ කියන්න හදන තියෙන කාරණාව මේ ගාථා වලින් විස්තර වෙනවා. ඒ කියන්නේ ඒක මිනිස්සෙකුට කලහක්ක්. නාකි වෙච්ච මිනිසෙකුට කොලහක්ක්. උනන්දුව තියෙන කුසල ඡන්දය තියෙන මිනිසෙකුට කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මේක මේ වයසකයට විතරයි තරුණයට බෑ කියලා. නමුත් මුලින් අපිට ඒකාන්තෙම මෙවැනි අභ්‍යාසයක් කරන්න නම් කල්ැතුව හිතට වඩ ගන්න ඕනේ ඕනම දෙයක් දකිනකොට ඕනම දෙයක් අහනකොට ගඳ රස බලනකොට පහස ලබනකොට අපිට පත දැකිය හැකි ආකාර දෙක තුනක් තියෙනවා. එකක් තමයි ලෝකයා කරන ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂයි මත් වෙලා යන්නේ. අපි ඒක තමයි මේ රස වින්දනය කියලා කියන්නේ. සාහිත්‍යකාරයෝ කලාකාරයෝ කියන ඒ මනසට කිසිම රස වින්දනයක් නැහැ. කිසිම කලාකෘතියක රස තන්නේ කිය. ඒ මොකද මේ කලාකෘතියේ নিমগ্ন වෙන්න පුළුවන් නම් ඒකේ උකහා ගැනීමේ ශක්තිය කියන එක ඒගොල්ලෝ හිතනවා ඒක ලොකු సౌందర్యයක් කියලා. ඉනිමේෂා බටහිර මානසිකත්වයේ කියනවා මිනිස්යාගේ වර්ධනය අවස්ථා තුනකට කැඩුවොත් බාල මේක තමයි ඔය කියන ඊස්තටික් එහෙම නැත්නම් సౌందర్యාත්මක ගුණේ ලැබෙන ඒකත් මනුස්සයා හොඳ පැත්තට යොමු කරන මේ යම් කිසි විදියකින් හිත පුරෝලා හිත සන්තුෂ්ත කරගෙන තියාගෙන එක. නමුත් ඒ මට්ටම හුඟක් වෙලාවට කෙරෙන්නේ Brahmacharya කාලේ. කුමර කුමරි Brahmacharya රකින්න කාලේ අපිට හැමදේම තියෙන සුන්දර පැත්ත තමයි. නමුත් ඊට පස්සේ ඒ පුද්ගලයා පෞල් විවාහ ජීවිතේට පෞල් ජීවිතේට තමන්ට දරුවෝ හම්බ වෙනකොට අර විදියට මිටින් පෙන්කෙලින්ද අමාරුයි. හොඳ නරක දෙක එන්න පටන් ගන්නවා. ඒකට කියනවා සදාචාරය කියලා. ඊට පස්සේ අර හොඳ නරක දෙකේ සදාචාරාත්මක හොඳ පැත්ත විතරයි ගන්න. අනිත් අයගේ රැයට කරනවා හිංගිලා. දවල්ට ප්‍රසිද්ධිය කියන්නේ අර සදාචාරාත්මක හොඳ. ඒක පෙන්වලා තියෙන ජීවිතේ තව එක තව පියවරක් ඉදිරියට ගිය මට්ටම තමයි సౌందර්යයම තමයි මුල්ුවේ ඊට පස්සේ එනවා හොඳ නරක දෙක. සාහිත කොටහ. ඒක ආවට පස්සේ ඒකත් ගිහිල්ලා අවුරුදු 40 50 විතර වෙනකොට හොඳ නරක දෙකක් ඉක්මවලා ඔය ඔක්කොට මේ හැන් තියෙන සත්‍යය දැකීම. ඇත්ත ඇත්ත හැටියෙන් දැකීමට පෙළඹෙන වෙලාවක් එනවා. ඔන්නතරම් මේරුවාට පස්සේ තමයි මේ විපස්සනා වාගේ සර්වචනාසේ දේශනා කරන දේවල් හොඳට ගැලපෙන්නේ. නමුත් ඒ අර මුල් කාලේ රහත් වෙච්චත් නැතුව නෙවෙයි. අවුරුදු 7 මුත් මේ වැඩ කරපු やつ ඉඳලා තියෙනවා. නමුත් ඒව බොහොම අතිවිශේෂ සිද්ධි. එනිසා අපි හිතා ගන්න තියෙන්නේ අපිට රූපයක් දිහා බලලා රූපේමත් වෙලා යන ගතිය අපිට හිතන්න පුළුවන්. ඒක තමයි මේ సౌందර්ය පැත්ත. ඒ නරක නෑ. නමුත් පුරුතඥයන්ට කවදාකවත් ඔගේ සීමාව තේරෙන්නේ නෑ. කොයි තැනදීද සීමාව ඉක්මවන්නේ? කොයි තැනේදීද Taman අනුන් Taman හිරියර නොවි සුන්දරත්වය විඳින්න කියන එක පුරුතඥයන් හිතට ඒ ඒවට සීමා නෑ. ඒක හරියට මේ පැණි බෝතලයක් බැරි වෙලා හරි මූඩියarලා තිබ්බොත් ඒ කූඹිය එන්නේ ඒකට රොද බැඳගෙන බුදුමාකාර වේගයකින් නේ. එන වේගෙම මොකද කරන්නේ? පැන්නි සාගරයක්. ඉතින් පස්සපැත්ත උඩ තියාන ඔළුව පල්ලයට තියාන බොන බොන බොන බොන. එම් බොනකොට තේරෙනවා දැන් බර වැඩි වෙනකොට බර වැඩි වෙනකොට බහින්නේ පැණිට කියලා. ඒ වගේම පැණිනේ. ඕන ටික වෙලාවක් යනකොට ඔන්න හොම්බයට යනවා. තවත් ඒ ඉතින් පෑන් තව උගුරක් බොන්නම් කියලා ආයෙත් කකුල් දෙක යනවා. ඉස්සර කකුල් දෙක. ඊට පස්සේ තව ටිකක් වෙලා යනවා ඉතන නෑ නෑ මේකෙකින් අම්මා මුත්ත කාලවත් මේ වගේ පැනිසා ගහගන්න කියලා ඊගාව කකුල් දෙක යනවා තේරුන්නේ නැති වෙච්ච ගමන් අන්තිම කකුල් දෙකට කිසිම වාරුවක් නෑ. අර පැණියට වැටුණට පස්සේ ඒක පාශයක් බවට මාර පාශයක් බවට පත් වෙනවා. ඊට පොඩ්ඩකට ඉස්සලා බොහොම සැපක් තිබුණේ. ඉතින් අපි හිතමු එහෙම මේ කූඹි ගොඩාක් ඒ වගේ වැටිලා නලියන දර්ශනයක් දැකපු සත්පුරුෂයෙකුට හිතනවා මේ කූඹි ගොඩ ගන්න කියලා මොන්නම දෙයක් කරන්න බෑ. අත දැම්මොත් 50කටත් තව වැටෙනවා පැණියට. ඒ සත්පුරුෂයා බලාගෙන ඉන්නවා මොකද කරන්නේ? පැණියේ කෝඹයයි කියලා කියන්නේ සහජ ප්‍රේමයක් තියෙන එකේ. ඒ සීමා පැන්නුවට පස්සේ මොන වුණාද කියන්නේ. ඒ වගේ තමයි ඇහැට ලැබෙන රූපවල කවදාකවත් සීමාවක් නැහැ. මොන විදිහකින් සීමා කරන්න බෑ. අපි හිතනවා උගක් රූප දකින්න හම්බ වෙන පිනට කියලා. ඒක තමයි අපි මේ උපයන්න හදන්නේ. ඊගාවට කනට ශබ්ද අහන්න ඒක ඕගොල්ලෝ හොඳටම දන්නවා අද මොකද වෙලා තියෙන්නේ කියලා. සැලකේ පවත්වනවා විවිධාකාර ප්‍රගුණේ කන පිනවනවා. නාසයට ගඳ, දිවට රස, කයට පහස, මේ හිතට හිතවිලි මේ සේරම ලබා ගැනීම වැඩියෙන් ලබා ගැනීම දක්ෂකම නම් අපි කවදද මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ කියන මේ ධම්ම කියන දේවල් වෙන් වෙලා මේ මේවා සිද්ධ වෙන තැන් වලට ආයතනෙට පදනමට කියන්නේ මේ චක්කුද්්වාරේ සෝතද්්වාරේ ගහනද්්වාරේ කියන ඒ ප්‍රසාද රූපේ අපි කවදද ඉගෙන ගන්න අපිට කවදාකවත් ඉගෙන ගන්න ලැබෙන්නේ මොකද ඒ තරම්ම මේ එලි පැත්තේ තියෙන එළිය පැත්තේ තියෙන මේ දේ කවදාකවත් පුරවලා ඒක ඉවර කරන්න බැරි හිල් කූඩේකට වතුර පුරවන වගේ වැඩක්. ඒ නිසා මායя දානවා උඹලා ඔය කොච්චර බණ කිව්වත් මට අහුවෙලා තියෙන්නේ කියලා. සර්වඥාන්සේ ළඟට ඇවිල්ලා කියනවා ඔය කොච්චර අඬ අරපෑවත් ඔය ඇහැ මගේ නම් ඔය රූප ටිකත් මගේ නම් ඕකේ උපදින චක්කු විඥානයත් මගේ නම් ඔබ කොහෙන් කියලා ගන්නෙද කියලා. මේක කොහොමදත් අහු වෙලා තියෙන්නේ. නමුත් සර්වඥාන්සේ කියනවා ඇත්ත මේ තුනම ඇත්ත මොකද අපිට කිසිම සීමාවක් නැහැ රූප ශබ්ද කාන්ත රස ස්පර්ශ තේරෙන්න ගියාම අපි රූප බලන කෙනෙක් වෙයිද ශබ්ද අහන කෙනෙක් වෙයිද ගන්ධ බලන කෙනෙක් වෙයිද රස බලන කෙනෙක් වෙයිද පහස ලබන කෙනෙක් වෙයිද කිසිම අපිට සීමාවක් නැව සම්පූර්ණ ඒ ඒ ආයතන වලින් සිද්ධින්තු කරනවා ඒකත් අපි මතක කරගත්තා චිත්‍රපට ශාලාවට ගියාම අපි ඇත්තටම ඒ චිත්තක්ෂණ කීයක් අපි රූප බලමින් හිටියාද චිත්තක්ෂණ කීයක් සද්ධාහමෙන් හිටියද? චිත්තක්ෂණ කීයක් ගඳ බලමින් හිටියද? චිත්තක්ෂණ කීයක් රස බලමින් හිටියද? චිත්තක්ෂණ කීයක් පහස ලැබෙමින් හිටියද කියලා කිසිසේත්ම අපිට කවුන්ට් වෙන්නන්න බෑ. අපිට පේන හයම විදගෙන හිටියයි කියලා කවු කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. නමුත් මාළුකේ පුත්‍ර ස්වාමීන් වහන්සේට ස්වාමීන් සර්වඥාන්සේ පෙන්වන්නේ නිතර රූපයක් දැකමින් ඉන්නවනම් එක වෙලාවක හෝ මට ධර්මචනසේදීක උපදේශේ ක්‍රියාත්මක කිරීමක් වශයෙන් මම බලන්නෙක් බව මෙනෙහි කරනවා කියොත් අඩු ගානේ තේරෙයි මේ රූපෙට කිසිකයිලා දැන් වැඩ කරන්නේ ඇහැ කන නෙවෙයි ආදි වශයෙන් තේරුම් ගන්න පුළුවන් මේන මේක හුදුවට තහවුරු වෙච්ච වෙලාවට තේින්න පටන් අර ගන්නවා මොන තරම් පාශයක්ද ඩිංගිත්තක් වයිකින් එහාට චිත්තක්ෂණයක් එහාට ගිහිලා රූපේ දිහාට එමෙ හිත ගියා නම් පුදුම විදියට අර කෙලස් ධාරාවට ඒ රූප වලින් කිප්පෙන ගතියට එන්න පුළුවන්. නමුත් මේක මේ රූප පිළිබඳව බේරීම, කනින් ශබ්දයෙන් පිළිබඳව බේරීම ලේසි නෑ. ඒක බොහෝමත්ම සූක්ෂම වැඩ කරන දේ. ප්‍රධානම දේ වශයෙන් ගන්න තියෙන්නේ මේ කයට පහසක් එීම. මේක තමයි කායानुපස්සනා කරන්නේ. ඒක නිසා මේ ආනාපාන සති භාවනාව පිම්බීම හැකිලිම වගේ භාවනාවක් කරන යනකොට ඒ ඒ කියන්නේ කයේ අපි ස්ථානය තෝරාගෙන ඒට ලැබෙන ඇතුල්ීමේ පහස පිටවීමේ පහස මූල කර්මස්ථාන වශයෙන් ගන්නවා. පිම්බීමේ දැනීම, හැකිලීමේ දැනීම මූල කර්මස්ථාන වශයෙන් ගන්නවා. ආනි ඒ දේ කර කර ඉන්නකොට හිතට පේන රූප, කනට ශබ්ද හැවගේ එව්වට අපිට මේක ක්‍රියාත්මක කරගන්න. ඒකෙන් ගන්න තියෙන්නේ අරමුණක් ඒකයි මූල කර්මස්ථානේ ඉඳද්දී බාහිරින් එන කරදරකාරී අරමුණක් ගන්න. ඒ අරමුණක් ආවට ඒ අරමුණට අපි හැපුණොත් ප්‍රතික්‍රියා කළොත් තමයි ආරම්මනානුසය ඉතුරු වෙන්නේ. ඒ ආරම්භනේ යම් කිසි ගඳක්, යම් කිසි කෙනෙසි කෙනෙහිල්ලක්, යම් කිසි කිතිකැවිල්ලක් අපට වෙන්නේ ඒ අරමුණ අපේ හිතට වැදුනොත් තමයි. අපි ඒක වර්ධ ගන්න තු මූල කර්මස්ථානේ මේ හිතියොත් ඒ අරමුණට බැරි වෙනවා. හරියට හොඳට හෙවිල්ලපු ගේකට වතුර ඇස වැස්සට ගේ ඇතුළට මෙන්න වාගේ අරස කරගන්න පුළුවන්. ආනේ විදිහට චිත්තක්ෂණ 3 4 5 6 7 8 වශයෙන් මූල කර්මස්ථානෙම දිගට යනවා නම් අපිට පුළුවන් වෙනවා කෙලිම රූප බලන වෙලාවේදී රූප මෙනෙහි කරන එක නෙමෙයි මෙතන තියෙන්නේ මූල කර්මස්ථානයේ ඉන්න වෙලාවක රූප මෙනෙහි කරනවා නම් මේ රූපේ නේව ගණන් ගන්න තු මූල කර්මතේ යනවනම් ඒ රූපේ නාවා වගේ වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය මේ උද්දෘත කරන ඒ මහසිතාඩෝ ස්වාමීන් වහන්සේ පොතේ විස්තරුම් ගාක් විස්තර වශයෙන් මේක පෙන්නලා කියනවා කලින් දැකලත් නැත්නම් දකින්නෙත් නැත්නම් බලන්නෙත් නැත්නම් බලන්න වෙන්නෙත් නැත්නම් ඒකේ කෙලස් නැහැනේ ඒ නිසා මේ වෙලාවේ දකින්න රූපයක් අන්න ඒ මට්ටමට ගත්තොත් ඒකෙන් කෙලෙසෙන්නෙත් නැහැ මේ මට්ටමට දකින්නයි කියලා කියන්නේ රූපේ දකින්නකොටම රූපේ දකින්න බව මෙනෙහි කරලා තමන්ගේ ඉබ්බ කට්ට ඇතුලට අදගත්තා වගේ තමන්ගේ ద్వාරයට හිතගත්තොත් මේ දැකීම සිද්ධ වෙන්නේ ඇහි බව ඒක සියුම් දෙයක් බව මම තුන්වෙනි වතාවක් මතක් කරනවා. මෙතෙන්ද ගත්තොත් ඒ රූපේ හරියට නොදැක්කාසේ කෙලස් මාත්‍යක් පටලැවිල්ලක් නැතුව කරගෙන යන්න පුළුවන්. මේක බොහොම මාරුයි කෙලින්ම රූප බලන වෙලාවේ ගන්න නමුත් හොඳට යොදා ගන්න පුළුවන් අධ්‍යක්ීම් සහිතත්ව ඇති මූල කර්මස්ථානයේ යනකොට තමාලට චිත්ත රූපම එනවා. මූල කර්මස්ථානයේ යනකොට සමාහට ශබ්ද ඇහෙනවා. ඉතින් මේ මේ කතාව දන්නේ නැති කෙනෙක් නම් සද්දයක් එනකොටම සද්දෙත් එක කෙපෙනවා. මෙච්චර අමාරුවෙන් නිවාඩුවක් දාගෙන ඉල භාවනා මධ්‍යස්ථානට ආවා. ඒත් මේ මිනිස්සු හයියෙන් දොර වැහුවානේ. ඒත් ඇවිදිනකොට චරපරස් තියාගෙන ඉන්නේ අර අර දේවලුත් නොවිය යුතු මට්ටමට හිතන්න පටන් අරගත්තොත් ඇත්තටම මේ සද්දට අපි කරදර කරන්නේ. සද්ද අපිට කරදර කරනවා අපි සද්දට කරදර කරනවා වෙනවා. නමුත් අපි ඒ වෙලාවේ මේ උපදේශය ගත්තොත් මේ සද්දේ ඇහුනට නෑ වුණාසේ ඒක වෙනම සඳහන් වෙලා තියෙනවානේ මේ චක්කු මාස යථාන්දෝ කියන විදිහට ඇස්සත්තේ අන්ධේ කුසේ කටයුතු කරන්නයි කිය. කන් ඇත්තේ බිහිර කුසේ කටයුතු කරන්නයි කිය. ආනේ මේ මූල ධර්මයේ අපි මූල කර්මස්ථානට සාපේක්ෂව යොදා ගත්තොත් මූල කර්මස්ථානේ පවතිද්දී මුලින් මුලින් මුලින් මුලින් එන ඒ අතුරු භාගක ධර්ම නෑ වුණාසේ නොදැක්කාසේ නොදැනුණාසේ ගණන් ගන්න නැතුව තේ කටයුතු කරන්න පටන් අරගත්තොත් පමණක් අපිට මූල කර්මස්ථානෙ මූලට මූල දාලා ඉන්න පුළුවන් තත්ත්වයක් ගන්න පුළුවන්. එහෙම නැතුව එනේන දේත් එක්ක හැප්පෙන්න පටන් අරගත්තොත් ඔය කවදාකවත් මූල කර්මස්ථානේ වැඩි වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. අර දකින දකින දේවල් මත ගැටීම නිසා අර මාළුන්තු පුත්තු සෝංශය සඳහන් කරපු විදිහට තස්ස වඩ්ඩන්ති වේදනා අනේක රූප සම්භවා. බොහෝ වේදනා જાති ඉන්න පටන් ගන්නවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා විවිධ රූපාකාර වලින් පේන්න පටන් ගන්නවා එතකොට මීමැස්සක් මීමැසි පොඩියක් අරන් ගියේ මීවැද්දෙක්ගේ ඔළුව පිට ඔළුව වටේ අර මීමැසි පොඩිය කරකෙනා වගේ විශාල දුක් මේ විශේෂයෙන්ම වික්ෂිප්තතා මතුවෙන්න පටන් ගන්නවා නිසා මදක් භාවනා කරලා මූල කර්මස්ථානයේ ටිකක් හරි පුරුදු පුහුණු කරගත්ත එක නම් මතක තියාගන්න ඕනේ මේ වෙලාවට බොහොම බයපක්ෂව රූප පෙනුනට නොදැක්කාගේ අදිත්තං අදිත්ත පුබ්බන් නපස්සති නච හෝති පස්සිස්සන්ති. දැකලත් නැහැ, දැක්කෙත් නැහැ, බලනවත් නෙවෙයි, බලන්න වෙලක් නැති කප්පයකට ඒ රූපේපත් කරගන්නවා. එතකොට අපිට පුළුවන් වෙනවා හේ සංවරය. ඒකට කියන්නේ මේ දැන් කතා කරන්නේ මූල කර්මස්ථානයේ කරන ඉඳගෙන කරන භාවනාව. මෙන්න මේක පුරුදු කළොත් මේක හොඳට දියුණු කරගෙන මාම් කිසි මට්ටමකට මූල කර්මස්ථානයේ ප්‍රගුණ කරගෙන යන්න පටන් ගත්තොත් සක්මනේදී හම්බෙන අවස්ථාවක් විශේෂයෙන්ම කෙලවරට කියලා හැරෙනකොට ඇහැට වදින රූප සුද විතරයි. ස්ත්‍රියවද පුරුෂයේද සුබ නිමිත්තක් අසුබ නිමිත්තක් නැහැ. දකින්න එකම තමන්ට අර කාරාපක අප්‍රමාදේ අමුතු සෙන්ස් එකක් එන්න පටන් ගන්නවා දැනීම මගේ හිත පිට ගියා කියලා. එක්කෝ දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරලා හිත ආපහු ගන්නවා. එහෙම නැත්නම් සක්මනේ වම දකුණු වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේම හොඳට සක්මනේදී මැද හරියේදී මේ ඔය රූප ශබ්ද අහුවෙනුවක් කළාට කෙලවට කියලා හැරෙන වෙලාවේදී මැද හරියේදී චිත්ත රූපේ මේ හිතවිලි එන ඇති. ඒ හිතවිලි වලට අපි දොර ඇරලා දුන්නොත් මමනේ ඒක ඇතුළට එන්නේ. දොරහැරදීම අපේ අතින් සිද්ධ වෙන්නේ. අන්න ඒක අල්ලන්න පුළුවන් වෙන්නේ දොර ඇර දෙනවද නැද්ද කියන එක පරියන්කේදී මූල කර්මස්ථානයේ ප්‍රගුණ කරනකොට හොඳට තේරෙන පටන් ගන්නවා අපිට වේලාවක මූල කර්මස්ථානයයි වේදනාවයි සමසම වෙනවා වේදනාව ඇවිල්ලා මූල කර්මස්ථානේ දැන් පෙරලන්න නැතිකරන්න යට කරගෙන යන්න ඕන්න මෙන්න වගේ ආන්නේ එහෙම එනකොටත් අපි මූල කර්මස්ථානෙම තැන දීලා යම් වේලාවක වේදනාව විශ්ේ මූල කර්මස්තනේ පෙරලෙන තක්ම. පෙරලෙන තෙක්ම මූල කර්මස්තන ඡන්දේ. සාමාන්‍ය කොච්චර ශ්‍රද්ධාවක් පුළුවන් තරම් ඒකෙන් තමයි බාධා කරගන්නේ තු මූල කර්මස්ථානේ දිනු චුණු කරනවා. හිතට රූප, චිත්ත රූප පෙනුනත් පුළුවන් තරම් මූල කර්මස්ථාන දිනු කරන්න යනකොට ලොකු උපේක්ෂාවකුත් ඇති වෙනවා. අර එන අරමුණ ලකුණක් නොතබ හැලිලා යන පටන් ගන්නවා. ලකුණක් ලැබීම සිද්ධ වෙන්නේ අපි කොයිතරම් දුරට ඒන අතිරේ කර්මවල ප්‍රතික්‍රියා කරනවද කියන මත එම කාරණා මත. ඒක නිසා ඇත්තටම මේ බාහිරින් එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමයි අපි භාවනා ප්‍රගති මනින්නේ. නැත්නම් මොන ගුරුවරයම නේද මොනේ අන්තරේ දාලා බලන්නේ. එනිසා මූල කර්මස්ථාන බොහෝ වෙලා හිත පවත්වන්න පුළුවන් නම් ඒකෙන් අදහස් කරන්නේ බාහිරව නෑ කියන එකවත් නෙවෙයි. භාරයට යට වෙන්නේ නැති එකක් නෙමෙයි. යට වුණාට ගණන් ගන්නෑ. එහෙම නැතුව අපිට යන්න බෑ මේ ගමන. නිසා කොච්චර දෝ හොඳයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති තැනක් නම් නැත්නම් වේදනා ඒ කෙලි ශබ්ද නැත්තම්. නමුත් අපිට තේම කවදාකවත් නෑ 100ක් නැති වෙන්නේ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ එව්ව පවතිද්දි මට පුළුවන් ද මූල කර්මස්ථානේ පවත්තන්න ආන්නේ ඒ ප්‍රගමණය අන්නේ දියුණුව දියුණු කරගෙන කරගෙන යනකොට තමයි තමයි තේරෙන්නේ මේ භාවනාව යම් මට්ටමකට දියුණුවාට පස්සේ අර අනෙකුත් හැම අභියෝගයක්ම නැත්තම් බාධකයක්ම සාධකයක් බාටපත් කරගැනීමේ ශක්තියක් තියෙනවා මේක තන්නේ කර සුද්ධටම සුද්ධ විපස්සනා ටැක්ටික් එකක් සමතදී ඔබ කියන්නේ සමතදී කියන්නේ ඒ අරමුණ පැත්තක තියලා මූල කර්මස්ථානෙට නැවත ඊට යොදන්නේ කියලා. මේක එහෙම නෙවෙයි. ඒ අරමුණ ආවේ ආපු දෙයින් ආදාවේ නමුත් Taman පුළුවන් තරක නොදක්කාසේ. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා ගෙහිමියා ගෙමැද්දේ අවදියෙන් ඉන්න අවස්ථාවක් කියලා. ඔය සමහර වෙලාවට පාරලයින් කියන ගෙවල් ලංකාව වගේ හැම වෙලාවෙම මනිබඩු කාර්යය ඇවිල්ලා තට්ටු කරනවා. අර බඩුව ඕනේද මේ බඩුව ඕනේද කියලා. ඒ මිනිස්සයා අපි හිතමු මේ මිනිස්සයා ගෙමැද්දේ ඉන්නවා නෑ අවශ්‍යතාවයක් නෑ. නෑ බැරි වෙලාවක් දොර අරින්න දොර ඇරියේ තර්මස කකුලක් දාගන්න ඇතුළට. ආය යන්නේ මොනව හරි විකුණලා මිසක යන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා ගෙමැද්දේ ඉන්නවා නෑ ඕනේ නෑ කියන ඉච්චරයි. අපි හිතමු හොරෙක් එන්න හදනවා. පහලේ උඩු ගලවනේ ඒ මිනිස්සයා නැගිටින්න එතන ඉන්නවා හොරක් බය වෙනවා මේ මිනිස්සයා මෙහෙම දැකලා මෙතන ඉන්නේ මොකක් හරි මිනිහ ළඟට තියෙන ආයුධයක්වත් කියලා. අනිත් වගේ මොන්න දේ ආවත් ඒකට වහා කිපෙන්න ගත්තොත් හොරාව අපිට වැඩි බොහෝම දක්ෂයි. ඒ නිසා අන්න ගේමියා ගේම අවදීන් වාගේ අපි මූල කර්මත්තනක් තෝරලා හිතර දෙනවා. ඒකට අනන්ත බාධක එනවා. ඒ බාධක ඉවසා දරා ගන්න පුළුවන් තාක්කල් අපි නාපු විදියට නාපු විදියට ගණන් කරන ගියොත් එන්නේ එන්නේ එන්නේ අපිට වැඩි ප්‍රස්තාවක් හම් වෙන මූල කර්මස්ථාන නිසා හිත සම්බන්ධ කරගන්න. එහෙම නොවුනොත් බාහිරන දේවල් අරමුණු කළොත් හොඳින් හෝ නරකින් ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අනිවාර්යයෙන් මේක අපේ හිතේ ලපයක් ඉතුරු කරලා යනවා අපිට යම් කිසි කෙනෙහිල්ලක් කරලා යනවා ඒක නිසා අපි පුළුවන් තරම් මුලදී මොන කර්මස්ථානේ ඇදහිල්ල තියාගන්න ඕනේ හැබැයි මේ සරුවචනන්සේ කියලා දෙන මේ කාරණාව දිත්තේ දිත්තමත්තම්බ විශ්වති කියන එක අපි ආරක්ෂක යන්ත්‍රයක් වශයෙන් පාවිච්චි කරනවා ඒකට ඔය අර ඥානන්ද ස්වාමීන් වහන්සේ ගල්කුටි ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේට කියනවා සමාජලාට මොකක් හරි නරක හිතවිල්ලක් එන්න පටන් ගත්තාම දිගටම ඕක එන්න පටන් ගන්නවා. ඒසන් රූපයක් සද්දයක්. ඒක සක්මන් කරනලු ඇහි රූප නොරැඳේ. කනේ ශබ්ද නොරැඳේ. කයේ පහස නොරැඳේ. හිතේ හිතවිලි නොරැඳේ කියලා සක්මන් කරනවා. එතකොට හිත තේරුම් ගන්නවා මේවා එන්නේ කවදාකවත් හිතේ ලඟුම් ගන්න නෙවෙයි අපේ තියෙන කෙලස් ප්‍රමණයට අපේ තියෙන පෘථග්ජන කමට අපි මේවට ප්‍රතික්‍රියා කරන්න ගියොත් තමයි මෙතන තුවාලයක් ඇති වෙන්නේ ඒක නිසා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට මේ සර්වචනන්සේ දීපු උත්තරේ මාළුක පුත්තු සාහිත්‍යයේ තේරිච්ච එකම විශාල පරිවර්තනයක් හැබැයිම හැබැයි වෙනසක් මේ වගේවත් සුද්ධියක් මේ වගේවත් මූල ප්‍රශ්න විචාරීමක් ඇතුව නෙවෙයි බාහ්‍ය දාර්ශනික තාපසතුමාට බුදුරජාණන් වහන්සේ මේක මතක් කරේ කෙලින්ම මතක් කරා. ditte ditta mattam bhavise sute suta mattam bhavise mute muta mattam bhavise විඤ්ඤාතේ විඥාත mattam bhavise තස්මාතේ බාහ්‍ය ඒවං සික්කිතබ්බා. බාහ්‍ය මම කියන ඔබට දුටු දේ දුටු මතින් අතර වෙනවා. අසූ දේ අසූ මතින් අතර වෙනවා. පහස ලැබූ දේ පහස ලැබූ මතින් අතර වෙනවා. හිත හිතුව මතින් නතර වෙනවා. ඒ නිසා මේ විදිහට හික්මිය කොහොමද? මගේ දැකීම් දැකීම් පමණින් නතර වේවා. ඕකමද තරං නොගහවා. ඇහිම් ඇහිමත් මේ නතර වේවා. ඒක මත සැලසුම් සහ ඉදිරි කටයුතු නොවේවා. පහස පහස මතින් නතර වේවා. හිතවිලි හිතවිලි මතින් නතර වේවා. එහෙම නතර වෙනවා නම් බාහ්‍ය කවදාකවත් ඒ දික්ත සුත මුත විඤ්ඤාත කියන රූප සද්ද ආදී ඒ බාහිර ආයතන උඹට මොනවක් කරන්න බැරි වෙනවා. උඹට කියන සම්බන්ධයක් නැතුව යනවා. හීනෙන් මෙහි මේ මේ ගොළුෙන් දකපු හීනයක් වගේ වෙනවා. එහෙමනම් ඔබ විසින් ඒව සංස්කරණය කරන්න යන්නෙත් නැහැ. එහෙමනම් එතනත් ඔබ නෑ මෙතනත් ඔබ නෑ දෙක අතර මැදත් නෑ මේක තමයි දුකේ කෙලවර කියලා මාජීසාට පෙන්ලා දෙන නිසා සද්දයක් ඇහෙනකොටම ඒ සද්දය ඇති හැටියෙන් දැකගත්තා නම් එතන තදංග වශයෙන් ඒ චිත්තක්ෂණේ කෙලෙස් එන්න තියෙන විශාල ප්‍රදේශයක් අතරලා යනවා ඒ චිත්තක්ෂණේ පිරිසිදු වෙනවා වෙන විදිහට කියනවා අපි පරියක භාවනා කියන මූල කර්මස්ථානේ වැඩෙනවා ඒ නිසා ඒක තදංග නිබ්බුතියක් ඒ නිසා මේක ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා කියන තුනම ක්‍රියාත්මක වෙනවා එතන ඥාත මේ ඥාත පරිඥාවේ ඉන්නේ මේ වගේ බණ අහන වෙලාවෙදී අහලා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඒ නිසා ඔය එන හැම රූපයකම අපිව මත් කරන්න බෑ. අපි එළඹ සිටි සියෙන් ඉන්නවනම් අප්‍රමාදී වෙනවනම්. හැබැයි රූපය ඇවිල්ලා අපි පමා වෙලා අපි රූපේ ආස්වාද කරන්න පටන් අරගෙන තිබුණොත් රූපේ දිනනවා. රූපේ එනකොටම දකින්නවා දකින්නවා කියලා හෝ බලනවා බලනවා කියලා හෝ රූපයක් රූපයක් කියලා හෝ මෙනේ කරගන්න පුළුවන් වුණා නම් අපි චිත්‍රපටිය බලන වෙනුවට ප්‍රක්ෂේපණේ දිහා ප්‍රොජෙක්ටරේ දිහා බලන තත්ත්වයට එනවා. ආනෙදෙන් ආපු දවසේ ඒ කිසිම කාලාන්තරයක් නොතබ අකාලිකව අපිට තේරෙනවා විශාල කෙලෙස් ධාරාවකින් අපිට බේරෙන්න පුළුවන් වුණා. එහෙම නොවුණා නම් මේක පටලයක් ඉතුරු කරලා යන්න තිබුණා. මෝහයක් ඉතුරු කරලා යන්න තිබුණා. අප්‍රමාද වුණොත් සතිමත් වුණොත් මේ මෝහ පටලේ එතනම කපන්න පුළුවන්. මෙන්න මේ විදිහට තදංග නිබ්බුතිය යම් චිත්තක්ෂණයක ඇති වුණොත් ඒ පුද්ගලයාට අර සතිපට්ඨාන සූත්‍රයේ අන්තිමට බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය පිළිබඳව ඇතුළතින් ගැම්මක් එන්න පටන් ගන්නවා. දකින්න වෙලාවදී මම දැකීම මෙනෙහි කළා. රූපෙට හිතමත් වෙන්නේ නැතුව මගේ ඇහෙන් මේ කෙලෙස් උපදින තියෙන අවස්ථාවක් මට අහුණා කියලා දැනගත්තොත් එක්කෝ දවස් 7කින් නැත්නම් අවුරුදු 7කින් මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න පුළුවන් කියලා. මේ තීක්ෂණව සූක්ෂම සිදුවෙන ඇහි ඊගාට කනේ නාසයේ දිවේ කයේ කියන විදිහට කරගෙන කරගෙන යනකොට තීරණ පටන් අර ගන්නවා මේ මනුස්සයා ඊට පස්සේ රූප බලන්නේ අමුතුම තාලයකට. ශබ්ද අහන්නේ අමුතුම තාලයකට. අර දිත්තේ දිත්ත මත්තන් කියන එකම පුළුවන් තරම් ක්‍රියාත්මක කරන්න පුළුවන් තාලයකට. එතකොට මේ මනුස්සයා මේ ඇහුවට නාහන්නේ වාගේ තමයි. ඒක හොඳට තේරෙනවා මේ ඒ රූප පෙන්වන්න හදන කට්ටිය. නැත්නම් ශබ්ද අස්සන්න කට්ටියක් ඉන්නවනේ අපට. ගන්ධ වද්දන්න, රස වද්දන්න, පහස ලබලා දෙන්න උඩ පැන පැන අපිට මේක දෙන්නම් මේක දෙන්නම් කියලා ආන්න එහෙම තැනට ගිහිල්ලා අපි මේ ධිට්ඨිය විත්තමත්තම් පත්තම්ට ගියාම ඒගොල්ලන්ගේ සියලු වෙනද ව්‍යාපාර ලත්තනම ලොප් වෙනවා. ඒ මොකද අපි ඒ බාහිර ඒ අන්දන්න හදන, කුප්පන්න හදන, සරකන්න හදන, ඉඟි කරන්න හදන සෑරම ඒ මුළු සම්පූර්ණ වෙළඳ ව්‍යාපාරය වෙළඳ ව්‍යාපාරට වඩා මේ කියන්නේ වෙළඳ ප්‍රචාර ව්‍යාපාරයේ මායාවේ සම්පූර්ණම අවුගෙන පටන් ගන්නවා. අන්න එදාට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරය කියලා එකක් අපිට උගන්වන්නේ. කන දිව නාසය කය මන කියලා. එතෙන්ට එනකන් නම් අපි පුදුම විදියට මේකට පොහොර දාන එක තමයි කරන්නේ. විවිධාකාර ත්‍රිමාන රූප විවිධ වර්ණ සමනල වර්ණ දේදුණු වර්ණ රූප ශබ්ද ගත්තාම කිලෝරක් නැහැ ස්ටීරියෝ ටයිප් මොනෝ නානා ප්‍රකාර දේවල් ඊට පස්සේ ගඳ රස කිව්වහම භෝජන සංග්‍රහ පහද කිව්වහම සුඛභෝගී යාන වාහන සහ මේ ඉඳුම් හිටුම් වල සඳහා පාවිච්චි කරන දේවල් ඉතින් මේකෙන් අපි මේ පෝසත්කමම අනින්නේ නමුත්තර කුෂ්ඨ රෝගයක් හැදිලා තියුනේ මේ කුෂ්ඨ රෝගයට හෝ බාහ්‍ය ධාර්චුලිය වගේ මේ රෙදි මේ පොතු වලින් වැරේ වලින් රෙදි යනගෙන හිටපු මිනිසෙකුට නම් බොහෝම ලස්සනට තේරෙනවා අර සුකෝපභෝගීත්වයට ගිහිල්ලා නිමග්න වෙච්ච මිනිස්සෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. මොකද ගොඩාක් දේවල් අමතක කරන්න සිද්ධ වෙනවා. අනිත් එක ඒ මනුස්සයාට මරණය සිහිපත් කරන්නත් අමාරුයි. සෑහෙන දේවල් දාලා යන්න වෙනවානේ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ පාවිච්චි කරන දේවල් වල අර්ථය පිණිස ප්‍රයෝජන වෙස පාවිච්චි කිරීම ඒකාන්තම අත්‍යවශ්‍යයි. ඒක මෙතනදී අභියෝග කරන්නේ. මෙතන වෙලා තියෙන්නේ මේ අනවශ්‍ය විදියට මේ අල්ලපු ගෙදෙට්ට වෙන්න. එහෙනම් තාඳ හැරේට. එහෙනම් මේ තමන්ගේ මාන්නකාර කන්නාමාන විත්ති වඩන මේ දේවල් එනකොට අපි ඒවා පිළිබඳව මේ මූල ධර්මයේ ක්‍රියාත්මක කළොත් මේ බොහෝම ශීඝ්‍රයෙන් අර බේසික් නීඩ්ස් වලට ඒ කියන්නේ මූලික අවශ්‍යතාවට වැටෙනවා. එතකොට තමයි අර දුක්ඛ මූලගතව ශුන්‍යාකාරගතව ආදී වශයෙන් සර්වඥාන්සේ දේශනා කරලා තියෙන්නේ පාත්‍රයට වෙන දෙයක් වරදපා හම්බෙච්ච පාංශකූල ජීවරකින් යැපෙන්න හම්බෙච්ච සේනාසනයේ සතුටු වෙන්න ලැබිච්ච බේතකින් සතුටු වෙන්න පුළුවන් වෙන තත්ත්වය. ආන්නේ විදිහට ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික අඩු කරන යනකොට ඉතින් බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ. නැත්නම් ඒ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ හිටපු මේ පරිසරය බොහෝම ඉක්මනට ගන්න පුළුවන්. නමුත් ඒක මේ බාහිර පරිසර වෙනස් කරලා ගන්න එක නෙවෙයි කියන්නේ දකින ආහන ආදී සෑම අවස්ථාවකම ක්ෂණය පන්නන්න නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව ඇති වෙනකොටම ඒක මෙනෙහි කරන මට්ටමට යන්න පුළුවන් නම් එදාට තේරෙන පටන් අරගෙන බුදුරජාණන් වහන්සේ මේ තාම කෙටියෙන් විස්තර කළාට මේක බුදුරජාණන් වහන්සේ කරලා අත්දැකලා අනික් අයට කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ තේම අත්දැකපු නැති අය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ එකම දේ තියෙන්නේ මේ වගේ ලස්සන වචන ටිකකින් කරුකාම් බහිර විදිහට කියලා දෙන එක විතරයි. නමුත් මෙවැනි දෙයක් වුණත් විස්තර කරන්න ගියාම පුදුමාකාර ක්‍රමවලට අද විස්තර කරන්නේ. ඒ මොකද මේ විස්තර හරියට විස්තර කෙරුවොත් විස්තර කරන කෙනාට පාඩුයි. ඒක නිසා අපිට මේක තියෙන්නේ ඒ වැනි ගැළපීම් ගැටීම් කරන්න ගත්තොත් අපි තවත් අර අනේක රූප සම්භවා කියන විදිහට වේදනාව වැඩි කර ගන්නවා. ඒක පුළුවන් තරම් Taman තුළ ශක්ති ප්‍රමාණයෙන් පිටුවගෙන එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ඇහ කන ජීවනාශය කය මන කියන දේවල් අරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වැඩි කරමින් ගත කරන ජීවිතයට වඩා නිස්සද්දතාවන කියලා අද්දික පියාගත්තහම කනට රද්ද නැහැ එනකොට ගන්ධට සුවඳක් නායට නැත්තම් කට කතා කරන්නේ නැතුව කෑම කන්නේ නැතුව ඉන්නවනම් කය බොහොම නිවිවේක වෙලා තියෙනවනම් එතකොට විතරයි මේ නිරාමිත සුඛේවත් ගන්න පුළුවන් වෙන්නේ. ආන්නේ නිරාමිෂ සුඛේ සහිත සති සමාධි දෙක ඇති හිතකට නම් මේ දකින්නහන වේලාවක වහාම ద్వාරයක් ආරම්භණයක් කියන දෙකම මෙනෙහි කරලා ద్వාර මට්ටමින් අතර වීම කියන එක අභියෝගයක් කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අපි මේ ජීවිතය තුළ යම් ප්‍රමාණ දන් දීලා සිල්ලා කරලා භාවනා කරලා යම් ශක්ති ප්‍රමාණයක් ඇති කරගෙන තියෙනවා නම් අපිට මේ සෑම ශක්තියක්ම කුළු ගැන්විලා ඒ ශක්තිය දව කැවිලා ආපු වෙලාවක හෝ දකින්න වෙලාවෙම දැකීම අපිට මෙනෙහි කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අහන සබ්දයක් එනකොටම මේ අහනවා, ඇහෙනවා, අහනවා කියන එක. එහෙම නැත්නම් ගඳ, රස, පහස ලැබෙන ඕනම වෙලාවක මෙනෙහි කරගන්න පුළුවන් නම් මේ ධර්මයේ තාමත්ම ඍජු කෙටි මාර්ගෙන් ගිහිල්ලා අපේ අර නිතරම ඇතුලේ දිදුලමින් බබලමින් යන අභ්‍යන්තරගත ආලෝකය වෙනවා ප්‍රභාස්වර චිත්තේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කෙලෙස්සිත නැති ප්‍රභාස්වර චිත්තය මේකට කියන තියෙන උපදිච්ච ගමන් පුංචි එකකේ තියෙන එක වගේ එකක් එන අපහු ගමනක් මෙතන තියෙන්නේ මේ දෙක අතර මැද එකතු කරගත්ත ටිකේ තමයි සේරම කෙලෙස් තියෙන්නේ 100%ක්ම කෙලෙස් 100%ක් දුක් වෙන වගේ කියනවා කෙලෙස් ටික අයින් කරපුවාම දුක් ටික නැහැ ඒක ටික අයින් කිරීම මෝහ පටල එකපාරින් කපන්න පුළුවන් මේ ක්‍රමෝලින් කරන්නේ ඒකට තමයි අපි තදංග නිබුජය කරන්නේ ඒකෙන් තමයි අපි පටිප්පසම්බාදී අවසානයේ සමුච්ඡේදාදී නිබුජිත යන දෙන්නේ ඉස්සල්ලාම මේ මට්ටම අවබෝධ කෙරුවේ නැතුව නම් ඉදිරියට කියන ගමන් හිතා ගන්න අමාරු ඒ නිසා මූල කර්මස්ථානයෙන් පටන් අරගෙන අනෙක් වෙලාවක එදිනදා ජීවිතයේදීත් මේ ditta sutta mutta විඤ්ඤාතේදී ditte ditta mattam bhavishyati කියන මට්ටමට මුලින් අහලා ගන්නවා තේරුම් ගන්න හිතට හොඳට වඩාගෙන අපේ ජීවිතේ ඒක සාක්ෂාත් කරගන්න අපිට ලැබේවා කියන ප්‍රාර්ථනාව වගේ මේ ජීවිත ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දිනාටම ඒ කෙටි මාර්ගය වහ වහ වැටේවා සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ ස්වරූපේ තමයි මේ වගේ බණක් කියලා ඉවරෙච්චාම ඒ වෙලාවෙදම වගේ මේ බණට සම්බන්ධ කීතු කලිෂමක් තියෙනවා නම් ඒකට මේ ප්‍රශ්න වලට ඉඩ දෙන එක ඉතින් අපි ඉස්සරහට මේ සතිපට්ඨාන දේශනා වැඩි කරලා මේ ධර්ම සාකච්ඡා අඩු කරනවා නම් ඒකටත් වෙන අඩුපාඩු මේකෙන්ම ගන්න පුළුවන් නිසා මම අහන්න කැමති මේ බණ අහගෙන හිටපු යත්තන්ගේ මේ කියන දේ තේරෙනවද වැටේනවද නැත්නම් හිත ඒකට එකඟතාවයක් තියනවද එහෙම නැත්නම් මේ වෙලාවෙදීම මේ මෙන්න මේ දේ කිව්වොත් උනායි මේ දේ අහගත්තොත් උනායි කියලා කියනවා නම් ඒකට සුළු වෙලාවක් ගන්න හොඳයි කියලා මම යෝජනා කරනවා. ඥාත පරිඥා තීර්ණ පරිඥා පහාන පරිඥා කියලා ඒ කියන්නේ මේ සුතමේ ඥාන, චිත්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියලා තියෙන්නේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මියක් දෘෂ්ටි උපදින්න නම් පරතෝච ගෝසෝ අජ්ජත්ත යෝනිසෝ මනසිකාර අනිවාර්යයෙන්ම අනුගෙන් ආන්න ඕනේ. කවදාකවත් අපිට මේ මාර්ගේ නිකන් ගහකට වෙලා කල්පනා කරේ කියලා හිතෙන්නේ නැහැ. එමෙ හිතෙන්න බෑ. මේක සරුවචන් වහන්සේකින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන සරුවචන් වහන්සේගෙන් අහන්න ඕනේ. නැත්නම් සර්වජ සාහිත්‍යයෙන් අහන්න ඕනේ. නැත්නම් පොතකින් හරි කියවන්න ඕනේ මේක අපේ හිතේ කවදාකවත් මෙන්න මේක හරියයි කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ ඒකාන්තයෙන්ම මහබෝසත්න් වහන්සේට පමණයි. ඒ නිසා සුත්ති අත්‍යවශ්‍යයි. ඔය කියන්නේ බුක් නොලෙජ් එක ඕනේ. ඊට පස්සේ මේ අපි ඒ අහනකොට අපි ළඟ තියෙන දැනුම් සම්භාරය. ඒ තියෙන දැනුම් සම්භාරයත් එක්ක බලනකොට මේ කියන්නේ නිකන් හිත ගන්න කියන කතාවක්ද? එතන ඇත්තට මේක වෙන්න පුළුවන්ද කියලා ඒ පුද්ගලයා ඇතුළත ගලපා බැලීමක් කරනවා. ඒකට කියන චින්තාමය ප්‍රඥා කියලා. ඒකට කියන අන්වය ඥාන කියලා කියනවා. තර්ක ඥාන කියලා කියනවා. ඩිඩක්ටිව් නොලෙජ්, ඉතින් රෂනල් නොලෙජ් කියලා කියනවා. ඒක තනිකර ඔතන තමයි මේ ෆිලොසොෆි කාරුණ අතර වෙන්නේ. චින්තාමය කට්ටිය ඔතනින් අතර වෙන්නේ. එහාට ප්‍රායෝගිකව කරන්න යන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ දේශනා කරන ධර්මය තියෙනවා. එහෙම චින්තාමය නතර වෙන්නේ මේ දේ යම් ආකාරයෙන් හිතුනොත් මේක වෙන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම මේ මනසට කුසල ඡන්දයක් පහළ වෙනවා මේක කරලා බලන්න නැත්තම් කියලා. ඒක ඊගාව මට්ටමට භාවනාවට යන්න ඒක තමයි ආසන්නම කාරණා. ඊට පස්සේ භාවනාවට යන්න මේ දේ තිබුණාට ගියාට මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ භාවනා කරනවා. කරන්න කරන්න වැටි වැටි වැටි නැගිනකොට එක දවසක හැබැයි දෙන්නම් කියලා එකපාරට තමන්ද මේක තේරෙන වෙලාවේ අර සුතමේ අහපේකට වැඩිය දීතලාගත් එකට වැඩිය බුද්ධමාකාර ක්‍රමයකට මේක එංගෙම්ම තේරෙන්න පටන් ගන්නවා. ඒකට භාවනාමය ඥාන කියනවා. ඒ නිසා මේ ඥාත පරිඥා කියලා කියන්නේ අනුන්ගෙන් දැනගන්නවා නිකන් තීරයක දැනගන්නවා බුක් නොලෙජ් එක ගන්නවා ඊට පස්සේ තීරණ පරිඥා කියලා කියන්නේ මේක මෙහෙම වෙන්න පුළුවන් ද ඔය කිව්වට ඕවා ඉතින් ඔය බුදුහාමුදුර වගේ බාහනාලාගේ කල්පලක්ෂයක් පෙරුම් කරන ආපු කිංගතුන් නම් පුළුවන් අපට නම් බෑ අපි ඉතින් මෙහෙමනේ මෙහෙමනේ කියලා ඉතින් චරිචුරු ගහන කට්ටිය ඉන්නවනේ බැලු බෑ කියන කට්ටිය. ඉතින් ඒ කට්ටිය ඉන්නවා මේව වෙන්න බෑ. මේ ඒ කාලේ වෙච්ච කතාවක් දැන් ඕවා ඉතින් වැඩක් නැහැ කියලා කොහොමඩක්වත් අපි හරි වාසනාවන්ත මේ බුද්ධ ජානකයන් කස්සේ කාලේ ඉස්සෙල්ලා ඉඳන් ඉතින් කොහොමඩක්වත්ම බෑ කියලානේ. වයසක කට්ටිය කොහොමදම දන්නවනේ බුද්ධහම කොහෙද තිබ්බේ කියලා. ඒක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අතරමැද හිතුවක්කාරෝ දෙතුන් දෙනෙක් කියනවා නෑ නෑ පුළුවන් නම් දැනුත් පුළුවන් කියලා ඒක ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලන්ගේ චින්තාමයට අහුවෙලා තියෙනවා. මේක මේ රම්පත්ති රෝල් කියලා කපඩා කරන්න තියෙන දෙයක් නෙවෙයි ක්‍රියාවක් කියලා එකක් කියනවා. ඒකේ ඉන්නේ චින්තාවේ මට්ටමේ. නමුත් ඒ චින්තාවේ මට්ටමේ ආවට භාවනාවට දැන්ුවේ නැත්තම් එච්චර මේ පුද්ගලයාගේ පෞරුෂත්වයේ රුචි අරුචිකම් වල වෙනසක් වෙන්නේ නැහැ. භාවනාවේ තමයි සර්වචනාස විදිහින් අගය කරන නැත්නම් මානවසේක විසින් තමන්ගේ ජීවිතයේ උත්තරම භවට එහෙම නැත්නම් ආර්ය භවටපත් කරන්න තියෙන ඉතින් නැතුව බැරි අංගේ. ඒකට කියනවා භාවනාවේ ඥාන කියලා. ඒක සුත්තමේ ඥානෙත් එක බලන්න උගෝක් ඇතයි. يعني හිතට අපි අහපු දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. අමුතුම වෙනස් දෙයක්. ඒකයි මම එදත් ඇහුවේ. සත්‍ය පිටවන්නේ ගියාම තමයි තියෙන අත්දැකීම පොඩ්ඩක් කිව්වොත් සත්‍ය ලියලා තියෙන පොත් එකකවත් තියෙන එකක් නෙමෙයි කියන්නේ. මොකද්දෝ තමයි අමුතු තාලයකට මේ හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් කිලුවගේ තතිය පිහිටවපු හැටි. අන්නේ වගේ එක එක ඥාන වලට තියෙන එක එක රස, එක එක කෘත්‍ය කෘත්‍ය එක එක කෘත්‍යයන් තියෙනවා. ඒ නිසා ਸਰවත්‍ය දේශනාව සුණාත ධාරේත චරාත කියලා පැත්තකට දේශනා කරන. ඒ වගේම ਸਰවඥාන්ත ප්‍රශ්නයක් මතු කළ සභාවේ අනේ ඔබ වහන්සේ මුල් කරගෙන අපිට ධර්මයේ තියෙන ඔබ වහන්සේට වැටේවා කියලා කිව්වොත් එහෙනම් මහනි සාදුකම් සුණාත මනසිකරෝත කියලා පටන් ගන්නවා. මහනි මම මේ කියන්නේ හොඳට අහපල්ලා. අන්න හොඳට හිතියොදලා බලපන්න. කියලා ඒ දෙක බාර දෙනවා ඒගොල්ලන්ට. ඒ දෙක හරි ගියා නම් මේ පුද්ගලයා නොකර ඉන්න බෑ. ඒ කියනවම තමයි. ඒ කියන්නේ ඒ තරම්ම එකෙන් කුසල ඡන්දයක් ඇති කරනවා. ඉන්සයි තුන් හතර පොලකම සුරාද ධාරේච චරාත ධම්මේ ඒ වගේම සීල සුතමේ ඥාන චින්තාමේ ඥාන භාවනා <coughs> මේ ඥාන ඥාත පරිඥා චීර්ණ පරිඥා පහාන පරිඥා ආදී වශයෙන් ඒ වගේ තියෙන මේ එකම කාරණාව එක එක මේ කෝණ වලින් දක්වන එක තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්න කට්ටියගේ මම හිතනවා හොඳ සුඛයක් තියෙනවා. යෙදিলা තියෙන පොත්පත් කියවලා හම්බෙලා කතා කරලා කියනවා. නමුත් ඒක මේ කියන මූල ධර්මයේ Tamange දැනට තියෙන රටාවට ගැළපෙයිද නැද්ද කියන එකට හොඳට වෙලා දෙන්න. කවදාකවත් බලපෑම් කරන්න යන්න නරකයි. ඒක නිදහස් චින්තනයේ පිට දෙනවා කියලා කාලාම සූත්‍රයේ සංවචනාංශේ බුද්ධුම විදියට කල්කලා තියෙනවා. ඒ තේරෙන්නේ නැත්තම් හිත ඒ තාක සංවචනාංශේ වගේ කියනවා. කවදා හරි තේරෙනකන් උන්වහන්සේ කියන මම දැන් වගේ කියනවා. දිගටම උන්වහන්සේ කල්පනා කරනවා මහා කරුණාවෙන් කොහොමද මේක කරන්නේ කියලා. කවදාකවත් ඇයි මේ තේරුම් ගත්තේ නැහැ කියන ප්‍රශ්නේ අහන්න බෑ. අහන්න අයිතියක් නැහැ හරුවත්තරනාංශිකේ තියෙන මහා කරුණාවට. ඒ නිසා එකම දේ හතර පැත්තකින් කියලා මේවට කියනවා දේශනා විලාස කියලා. ඒ නිසා අපිට එක තැනකදී මිස් වුණයි කියලා බය වෙන්න දෙයක් නැහැ. තව කිපු පොලකදී හම්බෙනවා මේක කරගෙන කරගෙන යනකොට එක එක පැතිරෙයි. ඉතින් අපි අර පාරමිතා පුරාණාවේ හැටියට අපේ රුචි අරුචිකම් වල හැටියට තමයි ඒ ඒ වෙලාවෙදී අපිට කාරණා වැටෙන්නේ. මම පිළිගන්න ගන්න යන්නේ ඒ වගේ දෙයක් ඒ මොකද අනිත්‍යයි කියන එක දාන concept එකක් විතරයි අත්දකපු දෙයක් නෙවෙයි අපේ හිතට අපේ හිතෙන් ගත්ත මවා ගැනීමක් වමනයි ඒක අපි රූපෙට හේතු කරගෙන ගියාට මේ බ්‍රේන් වොෂ් එකක් එකෙන් තියෙන්නේ ඒ නිසා සමත වශයෙන් සමහරලාට ඒක උදව් වෙන්නේ ඉඳී තියෙන කියන්නේ ඒකෙන් ඇඟෙන් බේර ගන්න පුළුවන් ඒ தත්ත්වයට අහුවෙන්නේ නැතු වෙන බේරෙන්න පුළුවන් නමුත් ඒ දකින්නකොට දකින්නයි කියලා මෙනේ කරන්න පුළුවන් නම් අනිත්‍ය වැටෙහි ඒකට හේතුව දකින්න රූපේ මත මේ ආරම්මනානුසේ තැම්පත් නොවුනොත් පමණක් ඒ රූපේ ඇති හැටියෙන් අපිට දැක ගන්න පුළුවන්. ඇත හැටියෙන් දැක්කොත් පමණක් අනිත්‍ය දුකනාට වැටෙනවා. අනිත්‍ය දුකනාට මේකට ඉම්පෝස් කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම මමයා මතුවෙනවා. ඒ කරන නියමත වෙනනේ. මම නෙවෙයි අනිත්‍ය දුකනාට දකින්න කියන්නේ. අරක තහවුරු වෙනවා. ගුණ්‍ය තහවුරු වෙනවා මෙතන. නිසා හොඳම වැඩේ තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මම එදත් කනවල කිව්වේ මේක ඉස්සල්ලාම දකින්න බව දක් ගන්න මෙනේ කරමු. ඒ මට්ටමින් පස්සේ තමයි ඒකේ තියෙන සම්පති ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ ආදී වශයෙන් අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ ආදී වශයෙන් ඒව ඇත්තටම මේ බලාන ඉඳීම නිසා ඒ තුලින් මතුවෙන දෙයක් මිසක් තමන් ඒකට යෝජනා කරන්න හදන දෙයක් නෙවෙයි. මොකද ඒකට හේතුව සතිපට්ඨාන සූත්‍රයේ ඕන තරම් කියන්නේ කිසිම තැනක වචන තුන සඳහන් වෙන්නේ නැහැ. සතිපට්ඨානවල කොටක්වත් අනිත්‍ය දුකයි. එහෙම නැහැ කියන ත්‍රිපිටකේ ඕන තරම් තියෙනවා. ඒක සතිපට්ඨානේ නැහැ. ප්‍රතිපත්තාවේ තමයි ඒකට යන පාර. ගියොත් ඒක ඒ විදිහට පෙනේ. ඒක නිසා හොරාට ඉස්සරහා කේල් කන වැටපලින්ට කරකයි. හොරාට ඉස්සරහා කේල් කන වැටපන්නොත් ඉතින් මොකද වෙන්නේ කියලා අපි දන්නේ නිසා අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මෙනෙහි කරන්න හදනවා කියන එක ඒතර හොඳ උපදේශයක් මම මේ කාටවත් ජොස් කියන්න හදනවක්වත් මොනවාක්වත් නෙවෙයි මම දන්නවා උගාක් කට්ටිය ඒක භාවනාවක් වශයෙන් කියලා දෙන ගුරුරුත් ඉන්නවා කරන ඇත්තොත් තියෙනවා ප්‍රතිඵල කියන සාක්නස් හොඳයි කියලා අපි අද ඉන්න තත්ත්වයට වැඩිය වෙන තැනකට ගෙනියනවා ඔක් කෙලවරට යන සමාජයක බාධාවක් වෙන්නත් ඉඩ තියෙනවා ඒක නිකන් හිත නෑරවටා ගැනීමක් වෙන්නේ ඉඩ තියෙනවා මොකද ඒ පටන් ගන්න යෝජනා කරන හිත එච්චර පිරිසුදු අවබෝධ කරගන්න හිතක් නෙවෙයි කොටින්ම නිවන කියන්නේ අපිට දැන් concept එකක් විතරනේ අපි දැන් හිතාගත්ත දෙයක් වෙතනේ කවුරක්වත් අත්දැකලා නැති දෙයක් නේ. අත්දැක දවසට කවදාකවත් එනවා ඔය කියන දේ නෙවෙයි නිවන කියන්නේ. ලුඟාවක් වෙනස් එකක්. ඒ වගේ තමයි අනිත්‍යය පේන්න අනිත්‍යතාව, අනිත්‍ය ලක්ෂණය, අනිච්ඡානුපස්සන කියලා තුනකට යන්නේ. අනිත්‍යතාව කියන්නේ අපි භාවනා කරත් නැත්නම් ලෝකේ තියෙන මූල ධර්මයක්. ඒක අපිට පේන්නේ අරමුණක් දිහා බොහෝ වෙලා බලන්න බලන්න මටම ආවේනික ක්‍රමයකට ඒ චිත්තක්ෂණයට ආවේනික ක්‍රමයට ඒ ළඟ භාවනා කරන එකට ක්‍රමෙ නෙමෙයි මට ඊයවොදිච්ච ක්‍රමෙත් නෙමෙයි නිසා ඒ වෙලාව අනිත්‍යතාවය මේ වෙලාව වැටෙන අනිත්‍ය ලක්ෂණය කිව්වොත් හොඳටම කියක ඔය අත්දකලා කියන්නේ නැද්ද කියලා පොතකින් බලලා කියන්නේ නැද්ද කියලා මොකද අනිත්‍යතාවය හැමදම නැවෝ අනිත්‍ය සමාවෙන් අනිත්‍ය ලක්ෂණය නිසා අපි හැම වෙලාවෙම අනිත්‍ය ලක්ෂණය තුලින් තමයි අනිත්‍යතාවය අවබෝධ කරගන්නේ නැත්නම් අනිත්‍යයේ හුවා දක්වන්න හදන්නේ ඊට පස්සේ අනිත්‍ය ලක්ෂණය අනුව බලන එකට කියනවා අනිච්ඡානුපස්සනා කියලා. එතකොට ඒක නැවත නැවත තහවුරු වෙනවා. එක එකන එක එකන ඒක දකින්න හැටි වෙනස්. ඒ නිසා අනිත්‍ය කියලා මෙනෙහි කරන්න හදනවා කියන එක නම් මම පුද්ගලිකව කියනවා. ඒක එච්චරම හොඳ මේ දුරදිග යන හොඳ අත්දැකීමක් හොඳ උපදේශයක් නෙවෙයි කියලා. නෑ අඩු ගන්න මම දකින්න බව දන්නවනම් හරි. මම දැන් බලන්නේ. ඒ හරි විචිත්‍රව කියන්න පුළුවන්. අපි එදත් මතක් කරගත්තා නම මගේ ඇහැනම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ හිත ගියේ හිත එකකටයි එකවර කියන්න පුළුවන්. ඇහැට නම් ගියේ කන ඒ වෙලාවේ වැඩ කරන්නේ නාසය වැඩ කරන්නේ දිව වැඩ කරන්නේ කය වැඩ කරන්නේ අපි බලන්නේ පමණයි. නමුත් ඊගා චිත්තක්ෂණේ අපි අහන්නෙක් බලන්නත් සුවඳ විඳින්නෙක් බවට එතනින් ගියාම විවිධ දේවල් පැත්තට යන්න පුළුවන්. ඒක වෙනම කතා නමුත් එක චිත්තක්ෂණයක අපි <clears throat> බලමින් ඉන්නවනම් කියන්නේ හිත චක්කු විඥානයේ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සෝත ගහන ජීව කාය කියන ඒවා ඔක්කොම හිරි වැටලා තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේවා අපි කවදාකවත් අත්දකින්නේ අපිට පේන්නේ අපි බලනවා, පේනවා, ගන්න ඔක්කොම හේරම එකට වෙනවා. මොකද ඒ තරම් හිත බොහොම යොසුලුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපිට දවසක සිද්ධ වෙනවා <clears throat> බලන වෙලාවක බලනවා බලනවා කියලා මෙනේ කරන්නේ. ඒක ඒකද ඇත්තටම අර මේ මේ මහසි සාහිබේ අපි විස්තර සහිතව විස්තර කරලා තියෙනවා. ආනන්ද සාංශ උපදේශ දෙනකොට ඒ සානංශ කියනවා මේ අපි දැන් හිතමු එදිනෙදා වැඩ පිළිබඳව අපි භාවනා කරලා රිපෝට් එකක් දෙනවා කියලා. ඉන්ටර්විව් එක කියලා report කරන වෙලාවේදී අපි විස්තරයක් කරනවා මම පාර යනකොට රුපියල් කාශයක් කඩලා තියෙනවා දැක්කා. මොකක් හරි අදිශයෙන් මතුවෙච්ච දෙයක්. අපි ඒක භාවනාවට නැංගුවාද, සතිමත් වුණාද කියලා විස්තර කරනකොට අපිට පුළුවන් තුන් පැත්තකින් මේකට ඇතුල් වීම ගන්න. එකක් තමයි රූපයක් වශයෙන් රූපයේ රූපයේ සතහන. රූපයේ සතහන. අපිට ඒක සමාජයක භාවස්පක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒක මට පේනුණා. මම බැලුවා නෙවෙයි. පාර යනකොට මට ඒක පේනුණා. පේනුණා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කියනවා මම බැලුවා. සමහරවිට රූපේ දැක්කට පස්සේ තමයි පෙනීම සිද්ධ වෙන්නේ. පෙනුවට පස්සේ තමයි දැන් මම මේ ගන්න ඉස්සලා මේක මම අනිවාර්යයෙන්ම මේක දැනගන්න බෑ වළංගු කාසියක් බවට. ඒකකට මම මේක දිහා බලනවා. ඒ නිසා ඒ සිද්ධිය වුණත් ඉස්ලාම රූපයෙන් පෙනීමට යනවා පෙනීමෙන් බැලීමට යනවා අන්නේ විදිහට මෙනෙහි කරනකොට Tamanට වැදගත් නැති සාමාන්‍ය දෙයක් රූප වස්තුවක් වර්ණ රූපයක් තමයි රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා ඒ කියන්නේ හිත පිට ගිහිල්ලා පිට වෙයි ඊට පස්සේ අපි හිතට ගත්ත මේ ඇහැමැට්ටමට ගත්තා කියන්නේ එක්ක දකින්න එක්ක බලනවා හොඳටම දේ තමයි ආනාපාන කරනකොට පේන රූප එකක්වත් බලන දේවල් නෙවෙයි පේන දේවල් බලන්න ඒ ඒ ඒ වෙනස තේරෙනවද බලනවා සහ පේනවායි කියන එක. මේක භාවනා ජීවිතේ මම පුදුමාකාර මෙලියදලා කරනවා. මේ දෙක කලවම් කරගත්තොත් එහෙම හරියම හරි මොකද මේ පේන දේවල් වලින් කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඒ චේතනාව නෑනේ. බැලුවොත් විතරයි මම සම්බන්ධ වෙන්නේ නැත්නම් මගේ ඇඟිලි ගැහිම සිද්ධ වෙන කෙලෙස් පහ නිසා සරුවත් වෙනසි කියලා ටික පේන දේවල් වලට කනකාටු වෙන්න එපා. පේන හැම දෙයකම අපි වගේ හේතු නැහැ. පේන යම් කිසි කර්ම හේතු නිසා වෙන්න පුළුවන්. නමුත් බැලුව තැන ඉඳලා තමයි වැඩේ පටන් ගන්නෙ. කවුන්සල්ට එකතු වෙන්න පටන් ගන්නෙ බලපු තැන ඉඳලා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒක රූප මට්ටමින් අතර වෙනවද, පේන මට්ටමින් අතර වෙනවද, බලන මට්ටමට යනවද කියන එක මෙහෙම කරනකොට වෙලා. දැන් අපිට ඉස්ලාම සිද්ධ වෙන්නේ දැනට Tamanට එළඹිච්ච මොහොතක පුළුවන් විදිහට මෙනෙහි කරගන්න. මෙනෙහි කරනවල එන්නේ එන්නේ ඉස්සරහට යනකොට තේරෙන පටන් ගන්නවා මේක ඇතුලේ මහා වැඩ ගොඩක් ඒ කියන්නේ උදේ පාන්දර අපි හැරෙනකොටම ඉස්ලාම අපි නිින්දෙන් අවදි වෙන ගතිය සහ ඇස්සරිනවා කියන එක දෙකට කඩාගත්තොත් ඇත්ත හැමෝම බලන්න අපි මමයා තහවුරු කරගන්නේ කකුල් බිම තියන්නේ හිතපු දිහාට නිරලා තියෙන ඒ ඇඳේමද අතපත ගාලා ළඟ හිටපෙ කරා ඉන්නවා කියලා බැලුවා අන්න හොස්මක් යනවා නැත්තම් මොකද වෙන්නේ කොහෙද මේ අර කියන අර සම්පූර්ණ කෙලෙස් නැතුව තිබුණ හිතට කෙලෙස් කන්දරාව වද්දා ගන්න අපි පුදුම විදියට ලකුණු ටික ගන්නවා. එහෙනම් කවුරු හරි ක්ලාන්තයක් කරලා ඒක පාට ස්පිරිතාලේ ගිහලා දැම්මොත් එහෙම. ඒක අවදි වෙච්ච ගමන්ම විශාල වෙලාවක් යනවා මේ මමයා තහවුරු කරගන්න කුණ්‍ය ගහගන්න. ඊට පස්සේ තමයි බෑරින් ගන්න පටන් අරගෙන ලකුණට කොහොමද වමතට කොහොමද ඉතින් ඊට පස්සේ ඉතින් ආය කතා කරන්න දැන් අරක පැල කරගත්තට පස්සේ ඉතින් ඉවරයි ඊට පස්සේ හරි ඒ කියන්නේ ඉවරයි ඕකේ ඉවරයි බුදුහාමරගේ පැත්තෙන් බලනවා අපිට මේ දැන් තමයි වැඩි පටන් ගත්තේ අන්නම් අන්නම් ඔන්න 100 ආවයි කියලා පටන් අරගන්න ඉතින් ඒ වගේ ඇහිීමක් දැකීමක් හැම සිද්ධියකදීම අපි මේ දැනට පුරුදු කරලා තියෙන ක්‍රමේ මොකද්දෝ පටලවිල්ලක් තියෙන අපිට සිද්ධ වෙන අඩු ගාණේක අඩු වෙන්න අතර කරගන්න අඩු වෙනකොට කියන්නේ දවසක පේන්න බලන්නේ මේකෙ මෙච්චර දුරදික ගියේ ඇබ්බැහිය නිසා. නමුත් සතියෙන් සිත්ව ගතවත් අවුරුදු 7කින් හෝ දවස් 7කින් ඒක වෙන්න පටන් ගන්න ගන්න නැත කරතයි. නැත කරනාට තමයි ඕන දිහාවට ගන්න මේ මේ මොකද කියන්නේ විකල්පේ කියන ඕන දයක් කරගන්න පුළුවන්. ඉතින් ඒක මේ මානසික පුත්‍ර කාලේ කියනකොටම තේරෙන එක තමයි ඉතාම වටනා දේ විත්තේ විත්ත මත්තම් භවිෂති කියනකොට කියනවා නම් 100 නැතුව බැලුවනම් ස්වාමීන් වහන්සේ වේදනාව දිගේ අපි පටල වෙනවා. සිහියෙන් බැලුවා නම් වේදනාවලින් අපිට දඟලන්න දෙයක් නැහැ. අපි බලන්නේ බව දැනගන්න පුළුවන් වෙනවා. එහෙමනම් එතන ඉඳලා නිවන පටන් ගන්නවා කියලා ඒක හරි මේ මේ හැබැයි විප්ලවයක් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි සූත්‍රය හමාර කරන්නේ බොහෝම සුළු කාලෙකින් ඒ ඒ එක තැනකට වෙලා විවේකීව භාවනා කිරීමේ රහත් වෙච්ච බව සමාහ කරලා දෙනවා. ඒ නිසා මම බරපතල වගකීමක් මේ මම ඇවිල්ලා කරලා දීලා තියෙන කියලා මට ඉන්නේ. ආ උලක වැටුනේ සති සම්පජාන්නේ කියන දෙක දැන් සතිපට්ඨාන සූත්‍රයේ සතෝ ආතාපි සම්පජානෝ සත්‍යම කියලා සම්පජානිය තමයි ඉස්සර පෙන්නලා තියෙන්නේ. ආතාපි සම්පජානෝ සත්‍යම කියලා. නමුත් වැඩේට බහිනකොට සති සම්පජාන්නේ කියලා තමයි අනික් හුඟක් තංගවල කියලා තියෙන්නේ සති සම්පජාන්නේ කියලා. ඒක මටත් හිතෙන්නේ ඒක වඩා හොඳයි කියලා. මොකද සතිය කරන්නේ ඒ ඇති తত্ত্বය ඇති හැටියෙම අපිට පෙන්වන්නට ඒක චිත්තක්ෂණික ස්පාසුවක් දෙනවා. අර ශීඝ්‍ර වේග නතර කරලා දෙනවා. ඒක නැත්නම් අයියෙන් යන චිත්‍රපටියේ ඒ ස්ලයිඩ් එක විතරක් නතර කරලා දෙනවා. ෆ්‍රීස් කරනවා. තාම තීන්දුව කරලා නැහැ. හරි වැරදි බලලා නැහැ. සම්පජඤ්ඤයෙන් තමයි මේ ඩිස්ක්‍රිමිනේටිව් නොලෙජ් එක මේක වැදගත් දේ, මේක නොවැදගත් දේ, මේක හොඳයි, මේක නරකයි, මේක හරි වැරදි ඔක්කොම සම්පජඤ්ඤය සම්පජඤ්ඤයෙන් තමයි කරලා දෙන්නේ. නිසා සතිය කරලා දෙන්නේ සම්පජඤ්ඤයට ක්‍රියාත්මක වෙන්න සාමය සහ මේ ස්පාසුව විවේකයේ ඉවසීම වගේ වාතාවරණය සාහවුරු කරලා දෙනවා. එහෙමත් එහෙම නැත්නම් සම්පජඤ්ඤය කවදාවත් වැඩ කරන්නේ නැහැ. සම්පජඤ්ඤයේ කලබල තැන්වල වැඩ කරන්නේ නැහැ. සතුට සමාදානයේ තියෙන තැනකට ඇවිල්ලා බොහෝම විවේකීව එයා තෝරලා දෙනවා මේකයි කළ යුත්තේ මේක නොකළ යුත්තේ මේක හරි මේක වැරදි කියලා. ඒක ගන්න සම්නිකර විවේක බුද්ධියකින්. ඒ නිසා අපි සම්පජඤ්ඤයට හේතු සපයලා දෙන එක තමයි අපිට කරන්න පුළුවන්. ඒක නිසා සතියෙන් ඇති කරලා දෙන පුංචි ඉඩක් මේ සතිය අරන් කරලා දෙන්නේ අපිට. පුංචි ඉඩක් අර ප්‍රවාහයෙන් සම්පූර්ණයෙන්ම නතර කරලා පුංචි ඉඩක් ඇති කරලා දෙනවා. අන්නේ ඉඩ තුල තමයි සම්පජඤ්ඤය වැඩේ. නිසා සතෝ සම්පජානෝ කියලා කියන්නේ මේ සම්පජඤ්ඤය කියන කියන්නේ සං කියලා කියන හාත්පසින්ම. ඥාන කියන පදේ තමයි ජඤ්ඤ කියන එකෙන් හරිදී ඥාන කියලා කියන දැනීමේ ගන්න. පයන්නේ මේගොල්ලෝ උත්සාහ කරනවා ඒක නිකන් මේ අටුවා දෙන මතයක් ප්‍රකාශයව හුදුට විසදව. ආත්මසිම දර ගන්නවා. ඒකේ කලබල වෙන්නේ නැහැ. කලබල කෙරුවොත් කලබල වුණොත් සෙනෙස් පහළුව සම්බන්ධනේ සම්පූර්ණ නැද්ද වෙලා පිටිපස්සෙන් පිටිපස්සට යනවා මේ බොහොම කුල ඇති බොහොම මේ සමාජශීලී නොවන කෙනෙක් වගේ. සද්දයෙන් ඉඩ අරන් දුන්නොත් විතරක් එයා ඇවිල්ලා යාට ඕන කෘත්‍ය කරනවා. ඒක බොහොම උජාරු දෙයක්. සාමාන්‍යයෙන් එළියට ගන්න බෑ. ඒක ගන්න නම් සත්‍ය විශ්ින් ඊට කල්ලාතුව පාර තහවුරු කරලා දෙන්න ඕන නිකන් රජෙක් එන්නේ ඉස්සලා සිකියුරිටි එකකින් කියලා කියනකොට දැන් ආරක්ෂාව හරි බහින්දී. එහෙනම් ප්ලේන් එක රණවේගකට දාන්න ඉස්සලා මෙසේජ් එකක් එන්න ඕනේ රණවේග ක්ලියර් කියලා. අන්න ඒ වගේ සතිය තමයි මේ ක්ලියරන්ස් එක කරන්නේ. හැබැයි සතිය කිසිම දෙයක් තෝරන්න කරන්න යන්නේ නැහැ. ඉදාරන්දේ මේක සතියට පස්සේ තමයි සම්පජඤ්ඤේ ඉන්නේ. හැබැයි සති සම්පජඤ්ඤ හොඳට ජීවුන කරපේ කරාට සම්පජඤ්ඤේ මෙසේජ් එකක් දෙන්න පුළුවන් ඔබ අසතියින් ඉන්න බවට. සම්පජඤ්ඤම කියලා කියන්න පුළුවන් දැන් නම් ඔළුව පිටිපස්සට හැරිලා තියෙනවා මහසෝන වගේ. කඳ ඉස්සරහට දෙන්නේ කියලා කියලා දෙන්න. ඒක කරලා දෙන්න සතියට සම්පජඤ්ඤයට පුළුවන්. ඒකෝට ඒ කියන්නේ සති සම්පජඤ්ඤය ඒකට වැඩ කළ හුඟක් පුරුදු වෙලා. මුලින් මුලින්ම වෙන්නේ සතියෙන් තමයි සම්පජඤ්ඤයට ඉඩ ආරම්භ නෑ සතියේක තමයි ආධුනිකයෙකුට කරන්න තියෙන්නේ සතිය පිහිටීම තමයි සම්පජඤ්ඤයට දොර ඇරලා දෙනවා. කියන ආරාධනා කරනවා කියන ගන්නේ බුරුත් බුලත් තුරුල්ලක් දෙනවා වගේ, තොරණක් ගැහුවා වගේ, පාවඩ එළුවා වගේ ඔක්කොම ටික කරන්නේ සතියේ. සති සම්පජඤ්ඤය දෙක ඈඳුත්තක්. ඒ අපි කියනවා අහනකොට අපිට ඕන ඕන විදිහට ඉදිකට පන්නා ගත්තා නම් නූල අනු ඇදිලා එනවනේ. නූලෙන් ගැටේ වැටෙනවා. නූලෙන් තමයි වැඩේ ඉදිරිය ඉදිකට පස්සේ ලහුමීතුරු වෙන්නේ නෑනේ. අපි රෙදිතාල අල්ලලා නූල යොදනවා එක එක ගොන නූල ඉදිකට උහුරකල් බෑ කෙලින්ම තියෙන. මේකේ කෙලින්ම යන එක ඒක ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යන තාලට නූල ඇදෙනවා. ඒ නිසා සරුවත් යන සෙබෙන් තන සතිය වීනන්දුවක් වගේ කියන. වීනන්දුව කියන එක අහලා තියෙනවා. මොකද්ද? ඒක බොහොම කැඩෙන සුළු එකක්. හැබැයි මේ තියෙන අහුරක් ඇල්ලුවොත් නන්දු තියෙන වී එකක් ඇනෙනවා. ඇනුනොත් නම් කහගෙන යන ඇටේට යනකම්. හැබැයි අලං වෙන්න ඕනේ. එහෙම තියෙන වී නඬු තියෙන වී මිටික් අර මේ අර මිරිකුව එකක් දෙකක් විතර තම කාගෙන යනවා. හැබැයි ඒක අන්තිමට පිළිකාවක් හැදලා නැතගන්න. ඒක තමයි සතියට එල්ලේ අහුණා නම් ඕනම දෙයක් විදිනවා. හැබැයි සතිය ප්‍රകൃතියෙන් බින්දෙන සුළු කොතුණි කට්ටක්. ඒක ඉදිකට්ට වගේ. ඉදිකට්ට අග පුංචි නූල් හිලක් තියෙන ඕකේ නූල දාගත්තට පස්සේ අපිට හසුරවන්න වෙන්නේ ඉදිකට්ට විතරයි. එදිකට හසුරනකොට එදිකට ගත්තට පස්සේ නූල ගිහිල්ලා එතන හරියට පට්ට දෙක එකතු කරලා ගැටේ වට්ටල කටයුතු කරගන්න. ඒ නිසා ඉස්සල්ලාම අප්‍රමාදයේ වශයෙන් කෙලිම පෙන්වන්නේ සතිය. සතිය පිහිටවන යනකොට සම්පජඤ්ඤයට වෙනම ආරාධනා කරන්න ස්තෝත්‍ර කියන්න ඕනේ ඉන්නවමයි. ඒ නිසා මේ සතිය තියෙන්නේ මේ ඇරෝ හෙඩ් එකක් වගේ. ඉදි ඊතලයක උඩ තියෙන කැපෙන තුඩ වගේ එකක්. ඒක විවිධ ආකාරයන් සර්වචනසි දේහනා කළ දේනවා. මේ කරත්ත රෝධ තියෙන්නේ මේ මොකක්ද කියන්නේ මේ කරාදි ගහලා හදලා තියෙනවා අර අර ධම්මචක්කයට වගේ හදලා තියෙනවා ඒක ස්පෝක් දාලා තියෙනවා රෝධ තියෙන ඒ ස්පෝක් එකේ රෝධය යනකොට වාහනයක් ස්පෝක් දාලා තියෙන වාහනේ දුනයි කියලා කියන්නේ ඇත්තට පොළවත් එක්ක සම්බන්ධ වෙන තනි ස්පෝක් එකේ තමයි රෝධය හිටලා තියෙන්නේ. එක ස්පෝක් එකේ තමයි එක වෙලාවට බර තියෙන. ඊළඟට පොඩ්ඩක් බර වෙලා තව එකක් බර ගන්නවා. එන්නේ මොළු හරි ගැසලා දෙන්න. ඒ නිසා ඕනම චිත්තක්ෂණයක සතිය තියනවා අරමුණයි හිතයි අතර කෙලින්ම ඉර බැඳිලා තියෙන සතියේ. අනිත් ඒ ලයින් ඩෙකමන්ට් එක හදලා දෙනවා. ඒ නිසා ඒකාරෝ කියලා කියනවා. ඒකාරෝ කියන්නේ එකම අරයයි. අර 60ක් 70ක් තියෙන මුළු කෝඩේටම. නමුත් බරගන්නේ හරියටම බල වේගාව පිටනකොට තියෙන එක. ඒක ඊගා චිත්තක්ෂණේ මාරිනවා. ඊගා රෝද පෙරලෙන පෙරලෙන මානසය මේ සතිය මේ මේ පෙරලෙන රෝදයක් උඩ කෙලින් ඇවිදින්න හදන මිනිහෙක් වගේ හරිම සූක්ෂමයි. ඒ වගේම කොච්චර සූක්ෂම වුණත් සමබරතාවය නඩත්තු කරන්න ගන්නවා. ඒක නිසා සතිය පුරුදු කරගත්තාම පස්සේ කොච්චර කලබලකාරී ජීවිතයක් වුණා, කොච්චර කෙලස්බර ජීවිතයක් වුණත් තමයි ඥාන බේර ගන්න පුළුවන්. ඥාන බේරගත්ත පමණින් නැත්නම් සතිය පිහිටවගත්ත පමණින් එතන සම්පදන්නේ ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට යුද පෙරමුණක පහර දීලා පිටි අල්ලගන්න එකක් ඊට පස්සේ දෙවෙනි දවසේ බලය තහවුරු කරගන්නවා කියන එකක් තියෙනවා. ඒ ලෑන්ඩ් මයින්ස් තියෙනවා. අර මේක චෙක් කරලිවල එහෙම කරන්න බෑ ආයෙ දවසේ ගහන්න. ඉතල ගැහුව ගහලා බලය තහවුරු කරගත්තා. එහෙමනම් විතරක් දෙවෙනි දවසේ බැටල් ෆ්‍රන්ට් එකට යනවා. දිගට දිගට ගහන ගියොත් අන්තිමට බලනකොට අල්ලගත්ත ඉඩම් ඇතුළේම තිබුණොත් එහෙම ට්‍රැප්ස් අහුවෙනවා. ඒ වගේ තමයි සති සම්පජන්යේ ක්‍රියාත්මක වෙන්නේ. ඉස්සල්ලාම යන බැටාලියන් එක තමයි සතිය. ඒ නිසා අපි වග කියන්න ඕනේ නැත්නම් යුද්ධයේ ප්‍රතිඵල තීන්දුව කරන්නේ සතිය යන ගමනේ හැටියට තමයි. ඒ නිසා සතියම පුදුම මේ විවිධ හැකියාවන් වලට විවිධ දක්ෂතා වලට ඊට ප්‍රස්තාව ලබා දෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මරණකම් උත්සාහ කරන්න ඕනේ සතිපට්ඨානය. සත්‍ය පිහිටනකොට ඒ පිහිටීම තුළ සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. නෑ සති සාමස කෘත්‍ය දෙක වෙනස්. සම්පජාන්නේ කියන්නේ ඒකෙන් මේක වෙන් කරලා දැනගෙන ප්‍රයෝරිටිසේට් කරලා දෙනවා කියන්නේ. කල යුත්තට හිත යොදවන්නේ සම්පජාන්නේ. ඒක ඒ දේ කරන තරම් විවේකී ලැබලා දෙන්නේ සතිය තමයි. කියන්නේ සතිය ජූරිය වැඩ කරනවා නම් විනිශ්චය කරන්නේ සම්පජාන්නේ. විනිශ්චයකාර්තමාගේ ජූරිය දෙනවා නම් ඔක්කොම යුනානිමස් ඩිසිෂන් එකක් ඉතින් විනිශ්චයකාර්තන්ට අසහගන්න එක විතරයි. ජූරිය කැඩිලා නම් එහෙනම් ඉතින් බර වැඩක් කරනවා මේ විනිශ්චය ගන්න පුළුවන්. ඒ වගේ තමයි සතිය ආර්යයටම මුළු හිතින් නෙවෙයි නම් කරන්නේ. අපි කරන හැම තීන්දුවක්ම චැලෙන්ජ් වෙනවා. අපි කරන තීන්දුවක yaadෙන්නේ නැහැ. අපි කරන දේ 100 100ක් නම් පවක් අකුසලයක් කරා. අඩු ගන්න එක පවක් බව තේරෙනවා. ඒක කරන දේ කරන්න දෑතින්ම. කරන දේ කරන්න මුළු හදින්ම. එතකොට තමයි අපිට නැවතිලේ දවසකට පැයක් විතර වගේ ඒකටම කල් දුන්නාට පස්සේ සතිය පිටට පස්සේ පේනවා ඒකේ ඒකේ අන්තිමට හොදන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතන එතන accounts ඔක්කොම balance වෙනවා, book keeping සිද්ධ වෙනවා, profit ද නැද්ද කියලා හොඳට තේරෙනවා. මොකද සතිය තියෙනවනම් සම්පජඤ්ඤාවිල වැඩ කරනවද කියලා අලුතෙන් බෙර ගන්න ඕනේ නැහැ. අලුතෙන් ආරාධනා කරන්න ඕනේ නැහැ. සති සම්පජඤ්ඤ දෙක ඒ වගේ ඒකට ඒ කලින් ගහපු agreement එකක් තියෙනවා. අපිට තියෙන්නේ සතිය ගෙන්න ගන්න එක විතරයි. ගෙනාවොත් ඊට ටික හරියනවා. ඒක නිසා අපිට මේ එක පුංචි වැඩේ කරුවොත් පිටිපස්සෙන මුළු මාලාවක් ප්‍රතිඵල රාශියක් ගන්න පුළුවන්. හැබැයි මේ සතිය පිටවීම පිනක් කියලා අඳුලලා දීලා නැහැ. දන් දෙන්න නම් කප්පා. රොක්ද බැඳගෙන ඉන්නේ. ඒ සිල් රකින්න කියපුවම නේ නේ හරි කාඩු කරයි අරකයි මේකයි. ඒක අර සාරද. ඈ? නෑ මම වැඩි වෙලා තියෙන්නේ අද මේ අවිලා කිව්ව 20කට විතර තියෙනවා කිව්ව ඒක අහම්දුර කරගෙන ඉන්නේ. එවනේ දැන් එක දවසක් මහත්තයෙක් ඇවිල්ලා අහනවා මේ මෙතන මේ අනේ ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ දාන ටික හම්බෙන්න දැම්මම මට දාන ටිකක් දෙන්න පුළුවන් මම ගොමේ නඩු යන කතාවක් ඕමයිත් කතා කරන් දෙන්න එපා පොඩ්ඩක් මහාන වෙලා බලන්න කියලා. ඔනේ දාට තේරෙයි ප්‍රශ්න මොකද්ද කියලා. ඒ නිසා මේ සීය පිහිටවීම තමයි ලොකුම කුසලය. නැත්නම් අපි මිනිස්සු කෙනෙක් කළ යුතු උත්තරම දේ අනිත් තේරම කරන්නේ ඒකට පහසුකම් සල්සන්න කියලා හිතාගත්තට පස්සේ හරි ලේසි වැඩක් ඉතුරුලා තියෙනවා. ඉතින් බණ කියනකොට නම් වෙන්නේ තව මොකද්ද මහා ගැඹුරක් වෙනලා දෙන්න හදනවා මේ අර සූත්‍රයි මේ පාලි ගාතයි අනම්ම නැහැ කියලා මොනවාක්වත් නැහැ මේ නහයක අන්දදනෝ ඈ එච්චරයි දෙන්නේ ඒක අමාරු බව සර්වඥාති මතක් කරලා තියෙනවා නමුත් ඒකට ප්‍රයත්න කරන එක වෙන දේවල් වලට රැකමාරලා පිටිවිලි වලින් ඒ කියන්නේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. ඒ ඉතිවිලි ආවට කවදාකවත් රණ්ඩු කරන්න යන්න බෑ ඒ ස්වභාවයනේ. මූද තියෙන්න පුළුවන් කවදා හරි කල්ලි නැති වෙන. අපිට හීනකින් හිතන්න පුළුවන් මූද. ප්‍රශ්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රිස්තුමූර්ති තුමා කිව්වේ හිත තියෙන බාර තියෙන එකම ලකුණ තමයි හිතවිල්ල. හිතවිල්ලකින් තොර හිතක් කියලා කියන්නේ රැල්ලකින් තොර මූදක් බලාපොරොත්තු වෙනවා. අපිට තියෙන මේ හිතවිලි ගේදී අපේ ජාම බේර ගන්න පුළුවන් අපිට පුළුවන් දේ හිතවිලි. කොහොමඩක්වත් වෙනවනේ ආරදවසි කොට නැතත් වෙනයි. ඇත්තටම මන්නම් හිතවිලි වලට හරීම සතක්මයි හිතෙන්නේ. මොකද එක එකටත් වරෙන් කියලා නෙවෙයි එන්නේ. මම වගේ කියන්නේ. කිසිම මං ආරදනව නැහැ වගේ. ගේට් ක්‍රෑෂර්ස්ලා. මොකද මං ඉතින් මේව ඔළුවේ දාගෙන මං කරගාටු වෙනවා. ඒ හිතවිලි සමානට පාප හිතවිලි තමයි. සමාධිය කියන්නේ. හරි. ඊට වෙදී අපි අපතේ හිතවිලි වලට කරදර වෙන්න පටන් ගත්තා සමාධි කර්මම කියලා කියන්නේ මේ ලාභයක් නැති වෙන එක විතර මේක කිලිම පාඩමක් නෙවෙයි. ඉතින් හිතවිලිත් එක්ක යාළු වෙන්න බලන්න මෙච්චර කල් හිතපේ කියෝක මොකද්ද මේ තාම කොහෙද? මෙච්චර හොඳටම මෙච්චර කල් හිතේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒක හොඳ පුරවැසියෙක් බාඩපත් වෙනවා කියන ඔක්කොම වැඩ ටික කරගෙන ඉතින් මේ හිතවිලි තියෙන්නේ. ප්‍රශ්නයක් කරලා නැහැ. දැන් තියෙන්නේ කිනේ මිනිහටත් ආගෙන ගිහලා වරෙන් මෙතන් ගිහලා මේ පැත්තකට වාඩි කරගත්තාම ඉවරයි. ඔය යකා කියන තරම් කලු නෑ. හිතවිලි වලයි වේදනා සද්ද මොනම වෙනසක් අත්තක් නැහැ සාමාන්‍ය නමුත් හිතවිලි අර බොහොම වේගෙන් ගමන් කරන නිසා අපිට මේ මැප් එක අඳ ගන්න අමාරුයි කොහොමද වෙන්නේ කියලා කියාගන්න ඒ නිසා හොඳම වැඩි තමයි අපි පැහැදිලි සම්වචනාදී බුදු වුණාට පස්සේ මේ හිතවිලි වලින් කරදර කරපු හැටි බුදුන්සේ දේශනා කළා තියෙනවා කියලා තියෙනවා මම මේ විවේකව ඉනකොට නිකමට හිතක් හිතුණලු අනේ රජවරු ධාර්මික වෙනවා නම් කොච්චර හොඳද කියලා. එතකොට මාර ඒගොල්ලෝ ඕක තමයි මං කියන්නේ දැන් උනත් ගියොත් රජකම ගන්න පුළුවන් මාත් වෙනවා කියලා ඇමතිකමක් කරලා දෙයි. අපිට කොච්චර ඒ දඬු හදන්න පුළුවන්ද කොච්චර පාලම් ගහන්න පුළුවන්ද දැන් උනත් කැම්පියෝ නිකන් තෝ පාපී මාර. කියනකොටම මාර ඇතුලේ අන්තරස් දාන උනා ඒ කියන්නේ ਸਰවඥාතු පරිවිතක්යක් පහළ වෙලා. කල්පනාවක් පහළ වෙලා. ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සතිය හිතවිල්ලකට ඉස්සර සහ පස්සර තියෙන දෙකේ සතිය තියෙනවා මේ හිතවිල්ල මේ ඇබෝට් වෙනවා. ඒ හිතවිල්ල මේ සරු බීජයක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට බලන්න තියෙන හිතවිල්ල පටන් ගන්න ඉස්සෙල්ල සතිය පොඩ්ඩක් තියෙනවා නම් ඉක්තු වුණාට පස්සේ සතිය තියෙනවා ඒ කියන්නේ ඒක ලොකු සංඛ්‍යාවක් අහු වෙන්නේ. බහුවෙල පොඩ පුංචි පුංචි කොටස් අතර නැද්ද සතිය රින්ගනවා. කරන්න කරන්න කරන්න ඉව නිකන් මේ පොලිතින් බෑග් වල දාලා පැකට් කරා වගේ හිතේ පැකට් වෙන්න පටන් ගන්නවා. පුංචි වෙන්න වෙන්න බල බිඳේවා ඉලිකට මේ. ඉලපතක් කරගත්තාම මිටිය පිටින් ගත්තුනේ කඩන්න බැරි. ඒ කියන්නේ නලාගාරංග කුංජරෝ කියලා සරුවචන රූපන තියෙන බටබට වලින් හටපු ගාලකට ඇත්තෙකුට උපමාදයක්ද? ඇතර වෙදී ලොකුයි වටගාලා. රට උගුරන්න මේ පුංචි පුංචි කෙදිවල එක එක ගලවල ගන්න පටන් ගත්තාම ඉවරයි. අපි අර gediye පිටින් බැලුවොත් නම් අදාකට වැඩි ලොකු ළඟටවත් යන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අර දකින්න ඉස්සලා බය වෙලා. බුදුහාමුදුරු කියනවා ඒක නිකන් කැටකිරිල්ලගේ හිතක් කියලා. කැටකිරිල්ලගේ හිත එහෙමද සද්දන්ත කියලා ඇතෙක් වෙන්නේ කියලා කියනවා. බින්දපන් කියලා කියන කොන කෙල්ල පටන් ගන්න කෙලවර ප්‍රයයන. බලංකාරයේ සුමානිකයට පොලුකාරයට වරුවයි. බින්දින එකයි තියෙන්නේ පැත්තකට ඉඳලා කඩාන කඩාන යන්නේ කියනවා. අර දෙපැත්තේ වරහන් දෙකක් දාන්න. එතකොට ඒ ඒ දෙපැත්තේ වරහන් දෙකක් දැම්මම ඒ වචනේ අර්ථය රචනයට වෙනමම එකතු වෙලා තියෙන්නේ. වෙනම අර්ථයක් ගන්න ප්‍රයෝගය තමයි දෙපැත්තේ වරහන් දෙක දාගන්න. එහෙම නැත්නම් ඥානන්ද සාන්ති කියලා කියන්නේ මේ ලෝකයේ කියන දෙකට දෙපැත්තෙන් කොමා දෙකක් දාන්න ඉවරයි. එතකොට ඉවරයි. ලෝකෙ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. කාමේ නම් කාමේ බව ලකෝ මේ මොනවද කියන්නේ අර ඉන්වර්ටඩ් කොමස් දෙකක් දාගන්නේ ඉතරයි තියෙන්නේ. මුලිකුත් ඉන්නකමයි පස්සෙකමයි එතකොට අපි මේ පැකට් කරලා තිබ්බයි වත් පොඩ්ඩක් ඉන්න වැඩ තියනවා කියලා තිබ්බයි. එහෙම නැතුව තොගේට යන්න ගියොත් ඉතින් අතන එතන අවුල් කරන්න පටන් ගන්නවා. ඒ නිසා පුළුවන් තරම් උදේ පාන්දර නැගිටලා එකක් හරි දෙකක් හරි වැඩ දාගන්න සතියටම. මම සතිය මේ වැඩ කරනවා. ඒ දේ කරලා උන ආයෙ දවසේ මැද වෙලාවක දාගත්තට පස්සේ අපිට අහු වෙනවා මේ අතරමැද සම්පූර්ණ අසතියෙන් ගත කරලා තමයි මෙතන සතිය තියෙනවා මෙතන සතිය තියෙනවා. පස්සේ කරන්න තියෙනවා ඒක මැද මැද පොඩි පොඩි පොඩි පොඩි තැන්වල සතිය පිටවෙලා ටැග්ස් තියනවා කියන එකයි මේ මම ගුණවල මට කියපුවේ අන්නෙම කරලා පස්සේ පුංචි පුංචි පුංචි පුංචි කැලි වලට කැඩෙන්න පටන් ගන්නවා කැඩෙන්න පටන් ගත්තත් ඒක බල බිඳෙනවා විගතම් බල වෙනවා ඥාන කෝණික අහමදෝ ඒ සත්‍ය බල මහමී කියන පොතේ සඳහන් කරලා තියෙන්නේ ඔබට නම කියලා කියන්නේ ඕනම කෙලෙසකට නම කියලා කතා කරුවොත් බල බිඳිනවා කියන්නේ රාගය අවේලාවේදී මට දැන් රාගය ඇවිල්ලා තියෙන කියලා කිව්වොත් ඊට පස්සේ රාගෙට එන්න බැරි වෙනවා. අර ඩ්‍රැකියුලාට කන්නාඩි යල්ලුවා වගේ. ඕනම මහස ඕනා සීරි වසිනා ඔඩ්ඩි වසිනා කවුරු ආවත් නම කියලා කතා කරොත් ඉන්න බෑ කියනවානේ. කටලිය කරන්න එච්චරයි. ඒ කියන්නේ නම කියලා කතා කරනවා කියලා කියන්නේ මූල දුන්නයි කියන එක. අඳුරගත්තකම ඉන්න බෑ. ඒ දැන් හොරෙකුට මේ CID කාර්යයක් පිටිපස්සේ ගිහිල්ලා අල්ලන්න ඕනේ නැහැ. මම ඊට පස්සේ CID එක දාලා තියෙන කිව්වනම් ඉතින් ලේබඩයන් තමයි පටන් ගන්නේ. ඉතින් ඊට දෙන්නේ නැහැ. මිනිහට ඉන්න බෑ ඉන්න බෑ මොකද එයාගේ ජීවිතේ තියෙන අන්ධකාරය එයාගේ ජීවිතේ තියෙන කවුරු හරි දකින්නකන් සරුවත්සන්සේ පෙන්නලා තියෙන එළි වෙනකන් තමයි කාරණා එළි වෙනකන් තමයි හොයාගේ වැඩ එළි වෙච්ච දවසේ ඉන්න බෑ ඒක තමයි හිතවිලි මේ පාළුගේ වළම් බිඳගෙන ඉන්නේ අපි කිසි වෙලාවක සතිය පිටවන හිරිය මුරකාරයෙන් දාගන්න අපි දැන් කරලා තියෙන්නේ කිලිම අල්ලන්නේ අපි දැන් නිකමට මුරකාරයෙන් දාන්නේ දැන් සතිය පිටවන්නේ දොටට පාලෙත් දාන්නේ. නැමර පස්සේ ටික ටික ටික ටික කොටු වෙන්න පටන් අරගත්තට පස්සේ මහ පුදුමාකාර විදිහට පේන බලන් ගන්නවා මේ පුදුම ශක්ති හානියක් සිද්ධ වෙන්නේ හිතවිලි වල වැඩේද. මොකද කවුන්ට් නැහැ අපට. කොච්චර හිතවිලි දවසකට එනවද කියලා අපි දන්නේ නැහැ. නිසා අතනින් මෙතනින් ටැග්ස් ටිකක් තිබ්බනම් අපිට තේරෙන පටන් ගන්නවා අපි සම්පූර්ණ මනෝ ලෝකයකට. නයි හීන ලෝකයක විශාල සැලසුමක් හදාගෙන ඉන්නේ කවුරුත් කතා කරුවෝ සද්දයක් අහමුත් විතරයි අපි අපි වීදුරුගේ කඩලා යන්නේ. නැත්තම් ওই දිගට යන එකයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අර එක්ක මූල කර්මස්ථානයේ හිත දාලා භාවනා කරනවා. දැන් සක්මනක් කරනවා. එහෙම නැත්නම් එදිනෙදා වැඩදී තැන් තැන් වල ටැග්ස් තියනවා. එතකොට ඒ කැඩෙන පටන් ගන්නතර පස්සේ හොඳට තේරෙනවා අර මේ බ්‍රේක් නැතුව ගිය වාහනේ බ්‍රේක් අහන්න පටන් ගත්තා වගේ. තම වාහනේ ඇදීගෙන යනවා. නමුත් නිකන් කන්ට්‍රෝල් එකක් එන්න පටන් ගන්නවා. හොඳයි. දැන් වෙලාව අපි පටන් ගන්නකොට 8යි 20 වෙලා තිබුණා. පැයකුත් විනාඩි 45ක් විතර වගේ කාලයක් ගත වෙලා තියෙන නිසා වෙලාව මම හිතනවා මේ පැත්ත බලනකොට කොහොමද අපි වක්‍රය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න සහ අදහස් මතමතාන්ත සඳහා මීට වැඩි කාලෙදීම සුදුසු නැහැ කියලා මම හිතනවා. ඒක නිසා අපි අවසාන කිරීම වශයෙන් ඒ පේන පේන සියලු දෙනාටම පින් පමුණවලා අපේ ගුරු දෙමාපිය ආදී ජාති පින් කැමති ඇත්තන්ට පින් පමුණවල අපිට ප්‍රාර්ථනා ගාතාව නිවන් සීපත් කර ගැනීම මේ ධර්ම දේශනා සැසිවාරයෙන් මෙතෙන් සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. ඉතින් ඔක්කොමලා එත්තාවතා කාටි ගාථා සජ්ජානාවට පෙරමු. <coughs> එත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච නම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච නම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආ පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ප්‍රාර්ථනා ගාථා වශයෙන් ඉමිනා පුඤ්ඤක ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආතවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛාපනෝදනෝ